ඉතින් අපි මේ තාක් මේ ධර්ම දේශනා මාලාවට ප්‍රධාන මාතෘකාව තේමා වශයෙන් තියාගත්තේ සුත්‍රනිපාතයේ උරග සූත්‍රයයි. ඉතින් ඒ උරග සූත්‍රය අපි දවසකට එක ගාථාවක් වශයෙන් බොහෝ විට එක මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙනයි එක විදිහට බලනකොට එක එක දවසේ ධර්ම දේශනාව එක එකකින් ස්වාධීන ස්වායත්තවක් පැවතුනා. නමුත් ඒ සූත්‍රයට බලනකොට එකකම පැවැත්ම විදිහට ගැන. ඉස්ලාම් දවසේ ඒ ඉදිරි කරගත්ත ගාථාවේ ක්‍රෝධය මුල් කරගත්ත පසුබිමක් නිදාන් කතාවක් තිබුණේ ඊට පස්සේ ගෙවක් කරලා අදත් එනවා අපි පස්වෙනි දවසට හයවෙනි ගාතාව ඉදිරිපත් කරගන්න ඒකෙත් මේ කෝපය කියන වචනේ මුල් කරගෙන අනිත් වැඩි ටිකක් මේ ගැඹුරකට අපිට යන්න අවස්ථාවක් සැලසෙනවා. එනිසා යස්සන්තර තෝර සම්පි කෝපෝ කෝපා කියලා ඒ යම් වෙලාවක එක තැනකින් තව තැනකට මාරු වෙන අවස්ථාවවල භව තණ්හාව විභව තණ්හාවට මාරු වෙනකොට වගේ ඒ භවන් ඉති භව භවං වේකිරන්තෝ මේ භවයෙන් තව භවයකට භවයෙන් භවයට වැඩිය භව තණ්හාවෙන් විභව තණ්හාවට මාරු වෙනකොට ඇති වෙන මේ කෝපය දැනගෙන ඒක ඉක්මවා ගන්න පුළුවන් ඒ වික්ෂුව හරියට උරගෙක් තමන්ගේ දි รา ගිය හැවක් හලන වගේ මේ සංයෝජන ධර්ම උරම් භාගය උද්දම් භාගය සංකෝච ධර්ම හැරලා එක්කෝ ඒ චිත්තක්ෂණේ තදන්තරව ලබන නිවන හෝ නැත්නම් පරමාර්ථ වශයෙන් තව ලබන නිවනට යන්න පුළුවන් කියන එකයි මේ ගාථාවේ අර්ථය සඳහන් වෙන්නේ. ඉතින් මේකේ නිසා බලනකොට අර අපි මේ දවස් හතරක් තිස්සේ දිගට දිගට එකම පිළිසෙ බණ භාවනා කරන ගමන් දාන සීලාදී කටයුතු කරන ගමන් කැටි කරගෙන ආපු ඒ ගැම්ම ඉදිරිපත් කරගෙනයි මේක ටිකක් ගැටේ යන්නේ වෙන්නේ. ඒ වෙනදු මේක සාමාන්‍ය බණකට පිටතර වටින මාතෘකාවක් නෙවෙයි. ඒක නිසා යස්සං කරතෝම සම්ති කෝපා. ඒ අතරමැද අවස්ථාවක් තියෙනවා. ඒක මේ භව සංහා විභව තණ්හා කියන දෙක අතරමැද වගේම හොඳට බලාගෙන ගියොත් හැම වෙලාවෙදී වාගේ යම් යම් අපේ ජීවිත සංසිද්ධිවල භාවනාවේ මූල කර්මස්ථානයේ වඩනකොට සක්මන් කරනකොට එදිනදා කටයුතු කරනකොට අපේ හිතේ වෙස්පරිලියක් සිද්ධ වෙනවා අන්නේ වෙස්පරිලි වෙනකොට නොදැන ගියොත් සූදානම් නැතුව ගියොත් භාවිත මනසක් නැතුව ගියොත් ඒක අවසාන වෙන්නේ කෝපයෙන් තමයි. නුරුස්නා ගතියකින් තමයි. ආඝාතයෙන් තමයි. එහෙම නැත්නම් ව්‍යාපාදයෙන් තමයි. පටිඝයෙන් තමයි. ඉතින් මේක අන්තිමට එකතු වෙච්චාම කායික රෝග මානසික රෝග වලටපත් වෙනවා. ඒක නිසා අපි අකමැති වුණාට අපේ කය කාලයක් යනකොට ලෙඩ වෙනවා. අපේ මනස ලෙඩ වෙනවා. ඒක නිසා ඒකට අපි කායිකව බේත් කරනවා මානසික බේත් කරනවා නමුත් ඒ නිෂ්ඨාවක් නැතිකතියක් ඒ නිසා තමයි මේ සර්වඥ වහන්සේ සත්‍යත වෙන භව දුකට විදාන කියලා භවයේ කියනවා මේ දුක් වර්ගයක් අන්නේ භවයේ දුක් දකින්න ඒ කායික සුවේ මානසික සුවේ තියාගෙන මේ වගේ සූදානමක් අවශ්‍යයි මේ වගේ පෙරහුරුවක් අවශ්‍යයි ඉතින් මේක මේන කෝපය මේන අභිජ්ජාව දෝමනසය ව්‍යාපාදය නුරුස්නාගතිය මේ සියලුම දේවල් වලට <coughs> මට්ටම් තුනක් තියෙනවා කියලා ගත්තොත් අපිට ලේසි මං හිතනවා මේ ප්‍රශ්නේ විසඳන්නේ. ඒකදී මේ ඒ කෝපය, ද්වේෂය, ව්‍යාපාදේ වගේ දේවල් අපිට දරා කියා ගන්න බැරුවයි වා කඩාපැන බුබුරන යන එහෙම නැත්නම් ඒව වීතික්‍රමණය වෙන උල්ලංඝනය වෙන තැන තමයි අපි සතෙක් මරණ අවස්ථාව. ඒ කියන්නේ භයානක විදියට මේක දරා ගන්න බැරුව ඒ පුද්ගලයා ඉතින් කියලා ඒක වුණාට පස්සේ සමාජ නීති උල්ලංඝනය වෙනවා ළමගේ තත්ත්වයට ගැලපෙන්නේ නැති දේවල් වෙනවා වදක චේතනාව ඉහළම යනවා. ඉතින් ඒ වගේ වීතික්‍රමණය වෙන කෙලෙස් දෙන්නු කොච්චර උතුරන අවස්ථාව තමයි සත්ව ඝාතන සොරකම් වගේ දේවල් සිදුවෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වෙන සමිතියක් සමාගමක් සමාජික තත්ත්වයක් ගත්තොත් නඩත්තු කරනම. එනිසා ලෝකේ හැමදාම මේ වගේ දේවල් වැළැක්වීම සඳහා නීති පද්ධති තියෙනවා කළ යුතු නොයුතු ශික්ෂණ නීති පද්ධති. ඉතින් ඒවා අනුව හැසිරීමෙන් අපිට අර වීතික්‍රමණය වෙන උල්ලංඝනය වෙන තත්ත්වයන් නඩත්තු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපේ ශාසන ප්‍රතිපදාවේ සීල ශික්ෂාව කියලා කියනවා. සීල ශික්ෂාවෙන් අපි බලාපොරොත්තු වෙන කායික වාචික දුස්චරිත. සතුන් මැරීම නම් වූ බරපතල විදිහට පේන කාය දුස්චරිත පරුෂ වචන. පරුෂ වචන. වගේ බරපතල වචී දුස්චරිත මුල් කරගත්ත හරියට කාය දුස්චරිත වචී දුස්චරිත කියන අපි ඒවා ඉතින් ඔය සංසිල් පද රැකීම වශයෙන් බොහොම වීරියෙන් ආරක්ෂා කරගන්න. මේකට අපි කියනවා සීල ශික්ෂාව සහ සීල සංවරය කියලා. ඒකෙන් අපි මේ වීතික්‍රම කෙලස් කියන එක පොඩ්ඩක් තදමාරු කරගන්න. ඇල්මලා ගන්න. ඊට පස්සේ වීතික්‍රමයේ නොඋනත් උල්ලංඝනය නොඋනත් හෘදේවත් කියන අපේ හිතේ නැත්නම් අපේ సంతානේ දැනනගින අවස්ථාවක් තියෙන එක තාම අර මට්ටමටම යක්ෂසේ රාක්ෂසේ වගේ විදිහට පැනලා නැහැ. කොයි වෙලාවෙ පණිවිඩ කියලා දන්නේ නැතුව Tamanට වැටෙන අවස්ථාවක් තියෙනවා. අනුගේ අතට ඇඟට අත කියලා නැහැ. වචනයකට බිඳිලා නැහැ. එහෙම තියෙන අවස්ථාව තමයි අපි නීවරණ ධර්ම වශයෙන් සඳහන් කරන්නේ. අනේ නීවරණ ධර්ම සඳහා සීලය වග කියන්නේ නැහැ. නැත්නම් සීල ශික්ෂාවෙන් වීතික්‍රමණය වීතික්‍රම කෙලෙස් සමනය කරාට ඒ පරිඋත්ථාන මාර්ගයේ කෙලෙස් සමනය කරන්නේ නැහැ. ඒක නිසා අපි සීලය කොච්චර දුරක්වත් ඒ පුද්ගලයාට සම්පූර්ණ කෙලෙස් පරාසය දමණය කරගන්න සමනය කරගන්න එහෙම නැත්නම් ශික්ෂණය කරගන්න බැරි නිසා ඒ පුද්ගලයා තවෙන්නේ කියනවා මම මෙච්චර සීලවන්තයි ඒත් මට මේ නරක දේවල් සිද්ධ වෙනවා නරක දේවල් කෙරෙනවා ඒ නිසා මේ සීලයේ බලමයි කියලා වගේ. ඒක නොදැනුවත් කරන එකක් කරවචනසිකේ දේශනාවේ එකට එක සම්බන්ධයක් තියෙන්නේ සීල ශික්ෂාව රැක්කොත් පිළික්‍රමන කෙලස් කඩමාරු කර ගන්න පුළුවන් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් වෙනවන වෙන්නේ දමණය වෙන්නේ පිළික්‍රමන කෙලස් පමණයි. ඊට පස්සේ වෙනම ශික්ෂාවකට යන්න ඕනේ මේ පරිඋත්තරණ කෙලස් සමනය කරන්න නැත්නම් අපි ඒකට කියනවා මේ නීවරණ ධර්ම සමනය කිරීම කියලා. ඒකට අපි කියනවා සමාධි ශික්ෂාව කියලා. සමාධි ශික්ෂාවෙන් පරිඋත්තරණ මට්ටම සමනය කරන්න පුළුවන්. ඉතින් වීචේ නීවර ධර්ම පහක් තියෙන බව ප්‍රසිද්ධයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡය. ඒකදී මේ ව්‍යාපාදේ කියන්නේ මේ කෝපේ තමයි. කෝපේ නියෝජනය කරන ව්‍යාපාදේ වශයෙන්. ඉතින් ඒකදී මට හිතුණා ටිකක් ඉස්සරහට අරගෙන සාකච්ඡා කරගන්න හොඳයි කියලා. ඒකට අපි වෛරය, ක්‍රෝධය, පටිඝය, ව්‍යාපාදය, විහිංසාව ආදී වශයෙන් නම් පදම් කරනවා. ඒක අනිත් පැත්ත වඩන්න ඕන. ජීවන ධර්මයක් වශයෙන් යම් කිසි කෙනෙකුට ක්‍රෝධය, හිංසාව, කටිකය, තරහව, ව්‍යාපාදේ තියෙනවා නම් අවිහිංසාව, මෛත්‍රිය වගේ දේවල් වඩන්න ඕන. ඒක නිසා අපි මේ ක්‍රෝධය කියන, කෝපය කියන ඒ චෛතසිකයේ දිගේ බරපතල දෙයක් වෙන්නේ. පරිඋත්තාන කියලා කතා කරනකොට ඒකට සමාධි භාවනාව අපිට අවශ්‍ය වෙනවා. ඒ සමාධි භාවනාවක් තමයි හරියටම දන්නවනම් ඒක ක්‍රෝධ චරිතය, පටිච්ච චරිතය, ද්වේෂ චරිතය කියලා මෛත්‍රිය වඩන්න. ඒ මෛත්‍රිය වැඩිම බොහොම සුන්දර දෙයක්. නමුත් ඒ මෛත්‍රියෙන් මේ පරිඋත්තාන කෙලෙස් නැත්නම් කෝපයේ පරිඋත්තාන මට්ටම දමනය කරලා සමනය කරලා දුන්නට ඒ අනුශේෂයට අත තියන්න ඒක බලවත් නැහැ. විනිවිදට අපිට කියන්න වෙනවා මේ වීතිකම කෙලෙස් වදයේ කියන කෝපය සීලෙන් සමනය දමනය කර ගන්න පුළුවන් වගේම පරිඋත්තරණ මට්ටමේ තියෙන ව්‍යාපාදය සමත භාවනාවකින් විශේෂයෙන්ම මෛත්‍රී භාවනාවකින් තමන එක ගන්න පුළුවන් වුණාට ක්‍රෝධයේ තව අඩියට ගිය මට්ටමක් තියෙනවා අනුශය මට්ටම ඒක තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා අහන්නේ නැහැ ඒකට බොහොම බලවත් මේ බෙහෙතක් අවශ්‍ය කරනවා ඒකට ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා මේ ප්‍රඥා ශික්ෂාවට යන්න ඉස්සර වෙලා මේ ව්‍යාපාදේ කියන නීවරණ ධර්මය නැති කිරීම සර්වඥාන්සේ දේශනා කළ තියෙන මෛත්‍රිය නැත්නම් මෛත්‍රී භාවනාව ගැන අපි ටිකක් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මේ මෛත්‍රියට යනකොට වෛරයේ අනිත් පැත්ත අවේරය තමයි අපි පතුරවන්නේ බුද්ධ ධර්මයේ වෙන මේ මෛත්‍රියක් නැහැ. තියෙන වෛරය නැති කිරීම තමයි මෛත්‍රිය කියන්නේ. ඒක නිසා ප්‍රායෝගික පැත්තෙන් මෛත්‍රී භාවනාවක් විදියට වඩනකොට ආරම්භකයක් ඒ බවට මෛත්‍රී භානාව වඩන කෙනාට කුංචි සලකා බැලීම ශක්්‍යතා පරික්ෂණයක් එහෙම නැත්නම් රෝග නිర్ణය කරන්න වෙනවා මම ඇත්තටම ද්වේෂකාරියක්ද කියලා බලන්න. ද්වේෂකාරිය තමයි මේ මෛත්‍රී බේතක් වෙන්නේ. එහෙම නැතුව රාගචරිතයට මෛත්‍රිය වැඩිම රාගේ කුරු ගන්නන්න ඉඩ තියෙනවා. රාගම් මුකේන මෙත්තා වංචේ කියලා එකක් නිසා රාග චරිතය මෛත්‍රී වඩන්න ගියාම බොහෝම ඉක්මනට ඒක හරියනවා. හරියට ඔබ අන්තිමට කරකිලා ඇවිල්ලි කරලා වංචනික ස්වරූපේ රාගය වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ අනතුර සියලුක්ම ගන්න අපට බෑ පිටන්නේ නැහැ. නමුත් ඒකට පොඩි ආරක්ෂක ක්‍රමයක් තමයි තමයි ද්වේෂය වැඩි නම් තමයි මේ මෛත්‍රී බේරක් වශයෙන් පාවිච්චි කරන්නේ. මේක විශේෂයෙන්ම පෙන්වලා දෙනවා විපස්සනා භාවනාව ඉස්සරහට ගියාට විපස්සනා ආචාර්ය මත ආචාර්යවරු සහ ක්‍රම. ඒ නිසා මට විපස්සනා ගුරු පුගන්නපු එක ස්වාමීන් වහන්සේ නමක් වණේ කිව්වා අපේ සම්ප්‍රදායේ තේරවාදී මේ බුද්ධානුස්සති මෙත්තාගේ මරණං අසුභස්සති කියලා බුද්ධානුස්සති භාවනා මරණ මෛත්‍රී භාවනා, මරණ සතිය සහ අසුබේ කියලා භාවනා ක්‍රම හතරක් තියෙනවා. පූර්ව කෘත්‍ය වශයෙන්. ඒව කරන්නේ ඊගාවට කරන කියන බරපතල විපස්සනාවට පෙරහුරුවක් වශයෙන්, ගෙපල කැපීමක් වශයෙන්, බිම සකස් කිරීමක් වශයෙන්. මේක ඉස්සර අපේ ශ්‍රී ලංකාවේ සංග්‍රහ වෙච්ච ක්‍රමයක් බොහෝම ගෞරව කරපු එකක්. ඒක වෙච්ච එක ආධිනයක් වෙනවා නම් ඔය ලංකාවේ මෑතකදී වෙච්ච බුද්ධ ආගමේ විශේෂ භාවනාවේ විපස්සනාවේ ප්‍රබල නැති හිතීමට කලින් භාවනාව ලංකාවේ තිබුණා ඔය චතුරාර්යක භාවනාවට සීමා වුණා. ඒ ඒ මෛත්‍රී පිළිබඳව බුද්ධානුස්සතිය පිළිබඳව මරණානුස්සතිය පිළිබඳව අසුභ සත්‍ය පිළිබඳව ගාථා ටිකක් තියෙනවා. හැම සංඛ්‍යාවන්තමක් කටපාඩම් කළ යුතුයි. බුදුහාමුදුරුවෝ ආරම්භ කළ ගාථා ටික කියන එක තමයි මේ භාවනා හතර කියලා කරේලා. ඉතින් යාට වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. ඒක නිසා භාවනා අවතිබ්නේ සකස් කිරීමක් පමණයි සකස් කරන ඉඩමේ පැල කරපු පැලයක් තිබුණේ නැහැ. හැමදාම ඉඩම සකස් කරනවා. දෙපළ කපනවා. හදපු දෙයක් නැහැ. ඒ තරමටම යනකම් අපි බංකොලොත් වෙලා හිටියා. අන්නේ බංකොලොත් වෙච්ච කාලේ ප්‍රධානම ක්‍රම හතර උනේ බුද්ධානුස්සතිය මරණයිකිය අසු මරණසතිය. නමුත් මේ විපස්සනා ආවට පස්සේ අපි දැනගත්තා මේ හතරෙන් අපි කරන්නේ විපස්සනා හදන්න සුදුසු මානසිකත්වයක්. සුදුසු කෙපල කපේනක් සුදුසු ඉදම සුද්ධ කිරීමක් කරන්නේ. ඉතින් මේක සුද්ධ කරන්න හිතියලක් නැහැ ඕක විපස්සනාව ගේ හැදෙන්නේ නැත්තම්. නැත්තම් ඉදම සකස් කරාට පළ කරන්නේ නැත්තම්. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා ඒ වගේ බරපතල විපස්සනාවක් කරන්න බලාපොරොත්තු වෙච්ච එකන ගෙපල කැපීමේ වැඩ පිළිවෙලට ඉඩම සකස් කිරීමේ වැඩ පිළිවෙලට පූර්ව කෘත්‍ය වැඩ කරන කොච්චර වෙලා දෙන්නද කියන්නේ. වෙලාව අඩුකම් වෙනවා. ඒකකට විපස්සනාට බර ගුරුවරු මේකට පොඩි වෙලාවක් දීලා විපස්සනාට වැඩි වෙලාවක් ගන්න හැම වෙලාවෙදීම කලසතන් සකස් කරා. කන්නේ සකස් කිරීමේදී මෙන්න මෙහෙම ඒ මගේ ගුරුවරයා කියපු වචන වැඩ ගන්නවා. මොකද්ද? මේ හතරම අංග සම්පූර්ණ කළ විපස්සනාට යනකොට අපිට මේ ජීවිතය කරන්න වෙන්නේ. එනිසා අපිට අදාළ එක දැක්කේ. මම බුද්ධානුස්සතිය කරන්න ඕනේ හිත නිතරම පසුබාන, හේලහන, කම්මැලින හිතක් තියෙනවා. බුද්ධානුස්සතිය ලම්බන ප්‍රීතිය දියුණු කර ගන්න ඕනේ. ඒ නිසා මගේ හිතේ එහෙම හේබානකක්ද කියලා දැනගන්න නැතුව බුද්ධානුස්සතිය කරන්න ගියොත් ඒක කරන්නන් වාලේ කිරීමක් වෙනවා. කලාව කලාව සඳහා වෙන එකක් වෙනවා. කලාව මනුෂ්‍ය සඳහා නෙවෙයි. නැත්නම් භාවනා භාවනා සඳහා වෙන එකක් වෙනවා. මෛත්‍රී භාවනාවේ වගේ කරන්න ඕනේ ද්වේෂ පරිත්‍යාග නෑ. ඒ වගේ මරණානුසතිය කරන්න ඕනේ වැඩ පස්සට දාන ගතිය තියෙනවා. ඔය නාට වෙලා භාවනා කරන්න බැරිය දැන් ඉතින් ඔය බබා ලොකු වෙන වෙලාව සාරවල තියෙන ඕක කරන්න බෑ කියලා කවුරු පස්සට දානවා. කවුරුත් දන්නේ බබා මැරෙයිද අම්මා මැරෙයිද කියලා කාටවත් කියන්න බෑ ඉස්සෙල්ලා. මායාවේ නෑ එහෙම කොන්තරක් වෙලා පස්සට කියලා. කොයි වෙලාවෙ වෙනවද? ඒ නිසා මරණානුසතිය මතක් කරනකොට පස්සට දාන කටියට දෙලොරක් වෙනවා. ඊගාමට අසුබ වෙනවා රාග චර්යාව. ඉතින් මෙහෙම නැතුව මේ තිබුණට භාවනා කරන එකයි මෙහෙම ශෝක නිర్ణය වෙලා භාවනා කරන එකයි අතර වෙනස කියලා දෙන්න පුළුවන් වෛද්‍ය විද්‍යාව දෙන බෙහෙත් යාති දෙකක් ඕවර් ද කවුන්ටර් කියලා જાතියක් තියෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් කියලා જાතියක් තියෙනවා ඕවර් ද කවුන්ටර් කියන එක ඕනෙ ලෙඩෙක්ට ගිහිල්ලා ෆාමසිස්ට්ෙන් ඒ ෆාමසිස්ට්ගෙන් ඉල්ලුවාම දෙන්නේ ඔය ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එක දොස්තර මහත්තයෙක් නිරීක්ෂණය කරලා දොස්තර මහත්තයා ප්‍රෙස්ක්‍රයිබ් කරනවා. මේ හතරක් වූ භාවනා ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් තමයි මට කිව්වේ ගුරු විද්‍යාපරය. රෝග නිర్ణය කරන්නේ නැතුව මේක තිබුණාට බිව්වට බඩු ගමනක් කරනකොට කොහොමඩක්වත් මල්ලේ පැන්ඩෝල් ටිකක් දාගෙන යනවා. සිද්ධායේ රුපියල් දාගෙන යනවා. ඒ නිසා ඉසේකක් උඹට වරෙන් කියන වගේ වැඩක් තමයි දෙන්නේ. කෙනෙක් අකුම් පිටුරුමට ආරාධනාවක් තියෙනවා. ලැහැස්ති ළමයි යන්නේ. තිබුණොත් එකයි නැත්නම් එකයි අරගන්න. ඒ වගේම මෛත්‍රී භාවනාව වගේ කෙරුවට නරකක් නෑ මේ දෝෂයක් කියලා නෙවෙයි. අපිට හම්බෙලා තියෙන සීමිත කාලයේ අපි මේකට යොදවනවා නම් අපි දැනගන්න ඕනේ මෛත්‍රී වැඩ කරන්නේ මෙන්න මේ රෝගෙට. මොකද්ද? ද්වේෂයේ කෝපේ. ඒක නැතුව කෙරුවොත් ප්‍රෙස්ක්‍රිප්ෂන් රජක් වෛද්‍ය නිර්ණයකින් කළ යුතු බෙහෙතක් ඕවට සමුද බෙහෙතක් උදේ පාවිච්චි කරන්න ගියාම the hypotential drugs හරියට මාත්‍රාව හරියට වෙලාවට ගත්තේ නැත්නම් ඕකෙන් එනවා ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකක්. රෝගෙන් බෙහෙතෙන් හට ගන්නවා රෝගයක්. ඒක දොස්තරපත් අල්ලන්න බෑ. ඒක අසාර්ථකයි. චිකිත්සා කරන්න බෑ. අසාධ්‍ය වෙනවා. ඒක නිසා බෙහෙත් එක සෙල්ලම් කරනවට වැඩිය හොඳයි ඒ තාක්ෂණික දැනගෙන ඉන්නේ. ඒ කියන්නේ යෝගාවචරය කොහොමද දැනගන්නේ? මට තියෙන කම්මැලි චරිතයද රාග චරිතයද ද්වේෂ චරිතයද මොහ චරිතයද ඒක එක හරි වටින දෙයක් මොකද තව කෙනෙක් ඇතුල් කරනකොට අපි වෛද්‍යවරයෙක් කියන්නේ ඒක සාමාන්‍යව අල්ලන්න පුළුවන් කොහොමද අල්ලන්නේ ඒ අපි යන ක්‍රමයට බැලුවොත් ආනාපානසති වගේ මධ්‍යස්ත අරමුණේට දානකොට අරමුණේ හිත තියාගන්න බැරි ගැටුම් බහුලකම නිසා සද්දයක් එනකොටම කෙලිකයි වේදනාවක් එනකොටම ද්වේෂය පහළ වෙනවා. හිතවිල්ලක් එනකොටම කඩාවයි. එහෙමනම් අපිට හිතන්න පුළුවන් මේ ගැටුම් බහුල ජාතියක් අපිට තියෙන්නේ. ද්වේෂයට බරයි කියලා ඒ ගැටෙන බව, ඒ වේදනාවට හැපෙන බව, ඒ සද්දයක් එනකොටම කිපෙන බව නැවත නැවත තහවුරු කරගන්න වෙනවා. ඒ සද්ද නැති කරන්න උත්සාහ කරන්න එපා. හිතවිල්ල නැති කරන්න උත්සාහ කරන්න එපා. වේදනාව නැති කරන්න උත්සාහ කරන්න එපා. නැවත නැවතත් ආනාපානට දාලා බලන්න ඕනේ මම නැවත නැවතත් ආනාපානෙ පිටපණින්නේ ගැටුම නිසාද කියලා. එහෙනම් අපිටම පුළුවන් නිරීක්ෂණයකට එන්න නිරීක්ෂණ තුළින් අපට නිගමනයකට එන්න පුළුවන් මාළඟ තියෙන ගැටුම නිසා අරමුණ පවත් ගන්න බැරි කරනවා. එහෙම නැත්නම් සමහරලාට විවිධ ආශාවන් නිසා මේ භාවනා කරගෙන ඉන්නට වැඩිය මේ වෙලාවේ වෙන ප්‍රස්තාවක් කරොත් කලාවක් කෙරුවොත් කාණක් ඇදුවොත් චිත්‍රයක් ඇඳුවොත් හොඳයි නේද කියලා ඒ ඒ ආසාවන් නිසා භාවනා කරන යන බැරි කච්චක් වෙනවා ඒ කියන්නේ මේක ලෝභ චරිතයක් තියෙනවා මේ වෙලේ මේ කිවල කෙරුවෝ ඉවර කරන්න හිතුවොත් භාවනා කරලා හිතුවොත් අර වැඩේ කරන්න බැරි වෙනවා මම ඒ වැඩේ කරන්න ඕන මේකට වැඩි ඒක වැදගත් කියනවනම් එතකොට ලෝභ චරිතයක් කියලා අපිට හිතා ගන්න එහෙම නැත්නම් භාවනා කරගෙන ඉන්නකොට අදට මේ ඇති හෙටට කල්ලා ඒක වෙනකොට අනිතර කල්ලා. කල් දානවා නම් මරණානුස්සති භාවනා ආදී වශයෙන් ආනාපානයේ කියන බාධාව තුලින්මයි අපේ කල්පලා ගැනට අල්ලන්නේ. ඉතින් මේකම අපේ ජීවිතේ මහ විශාල ප්‍රතියක් ඇති කරනවා. අපේ බාධාවල් එක ගැටෙන එක නෙවෙයි අපි දැන් කරන්නේ බාධාවල් තුලින් කියවෙන පණිවිඩය. පණිවිඩට සාදර වීම තුළින් තමයි බාධා උත්තරේ හම්බෙන්නේ. ඒ නිසා හොඳ ඥානවන්තයෙකුට මට තියෙන ද්වේෂ චරිත කියලා දැන ගැනීමම මෛත්‍රී භාවනාව නොකරම කොට ඉන්න පුළුවන් තත්ත්වෙකුත් තියෙනවා. අපි කියන්නේ බෑයි කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මම ඉඳගෙන ඉන්නකොට මට තියෙන ප්‍රශ්නේ ඒ නරක හිතිවිලි එනවා. අතීතයේ හිතිවිලි පශ්චාත්තාපේ. සත්‍යයක් ඇහෙනකොටම තරහය. වේදනාවක් එනකොටම කිපේ. ආයෙත් මෛත්‍රී භාවනා කරන්න. මේ මෛත්‍රී භාවනා කරනකොට අපේ මෙත්තානිසංස භාවනා මෙත්තානිසංස මෙත්තානිසංස තමීමෙත් සූත්‍ර ආදී බොහෝ ප්‍රසිද්ධ සූත්‍ර ආශක් සබෝතස දේශනා කළා තියෙනවා. අනේ වයි අපිට සිද්ධ වෙනවා මේ ද්වේෂය දැනගෙන ද්වේෂය කියන ආදීනව දැනගෙන ඒ ද්වේෂය නැති වේවා විකාශන කරා. එහෙම නැති වෙන අලවට්ටම මේ මෛත්‍රී නැහැ. අහං අවේරෝහෝ මම වෛර නැත්තේ වෙන්නවා. ඉස්ලාම් වෛරය අඳුරගන්න නැතුව වෛර නැත්තේ වෙන්නවා කියනට වැඩිය යම් කෙනෙක් තමයි ළඟ තියෙන මේ ගැටෙන ස්වභාවය, නුරුස්නාසුළු ගතිය, අනුන්ගේ වැරදි හොයන ගතිය වගේ දේවල් තමන් තුළින් අස්පනාත් දැකලා අනේ මේ වගේ වෙන හරියක් වෙන්නේ හානියමයි. කිසිම හොඳක් නැහැ. ඒ නිසා මට පමණෙකුට තරම් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ හිත මයි ද්වේෂයෙන් තොර වේවා කියලා හොඳට වාඩි වෙලා ඇඟට මෛත්‍රී කරලා කයට හොඳට සැප දීලා අදිෂ්ඨාන කරනවා මම වෛරණත්‍යක් වෙන්නවා වෛරණත්‍යක් වෙන්නවා වෛරණත්‍යක් වෙන්නවා වෛරණත්‍යක් වෙන්නවා ඒ වගේම පද හතරක් අපිට ආචාර්ය මතේ වලින් උදා කරනවා අවේරෝමි අභ්‍යාපජ්ජෝමි අනීගෝමි සුඛී අත්තාන පරිහරණ අවේරෝමි කියන්නේ මම වෛරයක් නැත්තේ වෙන්නවා අනීගෝමි කියන්නේ කායික සුවේසුපත් වෙන්නවා අභ්‍යාපජ්ජෝ අනිගෝ කියන මානසික සුවයෙන් සුවපත් වෙනවා. අභ්‍යාපජ්ජෝ මම ආදාසයන්කින්තර කායික ආදාසයෙන්තර වෙනවා. සුඛියස්ථාන පරිහරණය කියන මට මේ ලැබුණා වූ ආත්මය මම සුවසේ පරිහරණය කරන්න කියනවා. ඉතින් මේක කියන ඇත්තටම කදමකට ද්වේෂය කියන කරට අවේලෝම කිව්වට ප්‍රඥා චරිතයට හා සුඛියස්ථාන පරිහරණය කියන කොහොමදයි? සුඛිය ස්ථාන පරිහරණය කියලා කියන්නේ ලැබුණා වූ ජීවිතයේ හෝදේ පරිහරණය කරන්නේ කියලා. ඔන්න ඕකට කරන උනන්දුවක් තමයි ඕක කුල් මේ කුළු ගන්න ගැනීම තමයි මේ ඉඳගෙන සැප දෙන්න කියලා කියන්නේ ශරීරයට. සැහැල්ලු කරනවා කියන්නේ. සමබර කරන ලැබුණා වූ ආත්මය මේ ජීවිතය මේ කය සුවසේ පරිහරණය කරනවා. දඬු ගඩිය ගැහුවා වගේ හෝ කුරුසෙක කියලා එන ගැහුවා වගේ භාවනා කරන්න බෑ. භාවනා කරන හොඳට වාඩි වෙන හොඳ සක්මන් කරලා වාඩි වෙන්න. වතුර ටික බොන්න වතුර බීලා වාඩි වෙන්න. උගකට පොගුවා ගන්න. ලොකු සංකීර්ණ කාලේ කියන දෙයක් තමයි අත්පය දෙක හොදලා වාඩි වෙන්න කියලා මොකද ලංකාව වගේ රටවල උගක් උෂ්ණ වැඩිකම තියෙනවා. ඒකෙන් වැසිකිලි කැසිලි කරනවා කරන්නේ. ඒක කොහොම කරලා කය දීලා තැම්පත් කරන්න ඕනේ පරියන්කේ අම්මා ගමන්ගේ කුරුඳු දරුවල කියලා දීලා නාවලා උත් කිල්ලෙන්පත් කරනවා වගේ. හොඳ නිදකට සූදානම් කරලා හදනද මේ මේක පිටිවන්න හදන එකක් නෙවෙයි. නමුත් නිදර්ශනයක් මම කියන්නේ. ඒකම ඒ කයේ සංහිපේ බුද්ධ විඳින්න බැරි නම් එනම් භාවනාවක් හරියන්නේ. මෛත්‍රිය හරියන්නේ නැහැ, ආනාපාන හරියන්නේ නැහැ. ඒක කොච්චර රහතන් වහන්සේනමක් වුණා. කොච්චර ආර්ය මාර්ග ඵල සමාපatti කියන කෙනෙකුට උනත් මේක බැරි නම් මාර්ග ඵල සමාපatti කියන්නේ. ඒකට මේකට අල්ලන්නේ. ඒ ලංකාවේ ඉතිහියක් අපේ ලොකු සංකීර්ණ කාලේ මතක් කරා. සාහන් වංශේ නමක් කලේ තනියම විවේකී සාහසනින් සහ ගමෙන් ටිකක් ඈත තනියම කුටියක වාසය කරලා තියෙනවා. උපස්ථායකෙකුත් නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ ගමට ගිහිල්ලා පින්න වාද කරන්න එනකොට දැල්කඩන්ගේ අම්මලත් එක්ක පොඩි දරුවෝ ඇවිල්ලා අම්මලා දර කරද්දි පොඩි දරුවෝ කුටියේ තියෙන සීරම පෙරේ. කස්කොලම් කඩලා දාලා විදුල හැදිරි කඩලා කුටිය දිනුන කල දිගලා ඉන්නේ ඔක්කොම දාලා ගිහිල්ලා. මෙහා වේලවලම දැනගත්ත ගන්දරු ඇවිල්ලා. මේක නාස්ති කරලා තියෙන කියලා මොනවක්වත් දැනගත්ත නැහැ ගානක් ගිහිල්ලා. අර ධක්මන් කළේ වගේ ඥානෙ දැන් පැයක් පැවිදෙන. එහෙම ගිහිල්ලා ඒ භාවනා කරලා තියෙනවා. අනේ භාවනා හරියන්නේ නැහැ. මොන තාලෙම භාවනා කරලා හරියන්නේ නැහැ. සාතන් වහන්සේ නමකට එහෙම වෙච්චාම උන්වහන්සේ කරන්නේ ඒ හරියන්නේ නැති එකන ගැටෙන්නේ නැහැ. ඒකට හේතුව මොනවාද කියලා බලන්න. ඒකට හේතුව මොකද්ද කියලා බල බල යනකොට ඒ ශාසන තේරෙනවා මේ භාවනා කරන්න ඉස්සෙල්ලා පරිසරයයි කයයි දෙක සංසිඳවල අත්පතු බාලා බුද්ධ කරලා වාඩි වෙන්නේ නැති වුණොත් ඒකේ අවුල ඔළුවට ගහනවා. ඒ නිසා මම අනිවාර්යෙන් මේ කුටිය නැවත සකස් කරලා අතුපතු ගාලා වාඩි වෙන එක තමයි මම කලේ යුතු තිබුණේ. ගන්ධරුව මේක විනාශ කරලා ගියාට අවුස් කරලා ගියාට හදන්නතෝ වාඩි වෙච්ච නිසා මට මේක මේකේ උන්වහන්සේ නැගිලා සූර්ය රස කරගෙන අර ඔක්කොම හරි දැස්සලා ඉඳලා සුපතු ගාලා සන්තෝෂයෙන් කියලා වහනවා හරියට වල සමාවත්‍ය සමාවත් සමාවින්න පුළුවන් වයි. ඒ වගේ මේ කයට මෛත්‍රී කරනවා කියන එක සුඛභෝගීච්ඡක් නෙවෙයි. ගුණා ගුණා බාධින කරත්ත බැඳින ගුණා ගුණ කරත්ත කාර්යය ගුණාට බලකන් නැති වුණොත් එකී කරත්ත බිස්නස් කරන්න බෑ. හම්බෙල ගාලේ දේර බබාට පොත්තරම් දෙන්න ඕන කිරිපිටි අරන් දෙන්න ඕන කියලා ගුණාට ගුණක් ගෙනත් දුන්නේ නැත්තම් ගුණාට කියන්න බෑ. සගෝන් කරත්ත නෑ ගන්න ඔක්කොඩු ගෙදර ගෑනට වැඩිය ගුණාට කරගන්න. අපිත් මේ අපේ ඇඟට කාන්තිතුමා ඉන්න කාලේ කියන්නේ මගේ බూరు සහෝදරය කියලා. ආරෝපණාවක් කියනකොට කියනවලු මේ මට නම් එන්න ඕනකම තියෙනවා බෝරු සහෝදරයයිට දුන්නොත් එන්නේ කියලා. ඒක මොන කොයි වෙලාවකවත් ඒක උන්තර කයට මයිටි කරපයි කියන එක විපස්සනා යෝගාවචරය අනිවාර්යයෙන් කරනවා. මම මගේ කයට සලකන්නේ මේක මම කෝවිලක් පන්ලක් අත්නවා වගේ මට අකින්. කොයි වෙලාවෙ මේකට රහතනාචරමක් වඩීද කියන්න බෑ. ඒ නිසා මේක ජරා කරලා තිබ්බොත් එන්නේ නැතුව යනවා. ඒ නිසා මම මේකට පුළුවන් තරම් සපේ. සලකන. සුකුමම විදේවන්නේ අවශ්‍යතාවය. අවශ්‍යතාවය දෙක දෙන්න. මේ නිරය ඉඳගන්නකොට කියන්නේ හුදුට හරි පරිගණක. හරි පරිගණකලා සම්බර කරගෙන සහැල්ලු කරගෙන මේ සහැල්ලුතාවයට හිත දැම්මහම මේ වර්ධනයේ තියෙන ප්‍රශ්නයක් තමයි ආනාපානෙන් පටන් ගන්නද, විම්බි නැගලින් පටන් ගන්නද මොනම ප්‍රශ්නයක්වත් ඕනේ නැහැ. කයට හිත ගිහිල්ලා කයේ හිත සංසිඳුණා නම් ඇතුළට නැමුණා නම් ඊගාට මත වෙන අරමුණත් එක්ක යන එකයි තියෙන්නේ. හුස්ම නම් තේින්න හුස්මත් එක්ක යන. ආනපාන යන ආනපානෙත් එක්ක යන. දෙන්නේ නැති වෙනවා ඒකත් එක්ක. හැබැයි ඒක මාරු කරගන්න ඉන්නවා. ඒක සාකච්ඡා කරගන්න මතුවේ දෙයක කියෝ කඩා ප්‍රශ්නය. ඉතින් මේ පුංචි ටෙක්නික්ස් ආරම්භයේදී කරන මේ දේවල් කවම කවදාකවත් රහත්ම තමත කරන්නේ. ඒකයි ආධුනික හිතක් අපට අවශ්‍ය කරන්නේ. ඒකයි අපිට ලදරු හිතක් අවශ්‍ය කරන්නේ මේ කායට ප්‍රේම කරන්න. මේ කාම ආසාවෙන් නෙවෙයි. කරත් වෙන කරත් ආරය ගුණවල සලකනවා වගේ. මේ බුදු ගෞරවයක් එක්ක ත්‍යාග වල වැඩි කරනවා. නැතුව කරන්න බෑ. ආන්නේ විදිහට සුඛියතාන් පරිහරණය හෝ අවේරෝ හෝ කියන දිගට වඩනකොට තමන්ට තමන් පිළිබඳව මෙලෙක් ගතියක් මිත්‍ර ගතියක් දැනෙනවා නම් අපිට කියන්න පුළුවන් මෛත්‍රී වැඩ කරනවා එමෙතු කොච්චර කරගෙන හිටියත් ඒකෙන් කිසි දැනීමක් හැඟීමක් එන්නේ නැත්නම් කලින් මුලින් නමල වතුර එක්කරුවා වගේ මෛත්‍රී අහන්නේ මෛත්‍රී අහන්න මේ භාවනා කිරීම හිතන්න ඕනේ හරියට අපි කාන්තාර භූමියට යවිදිනවා බොණ්ඩ වතුර නැහැ නාන්න වතුර නැහැ. අන්න එහෙම අවස්ථාවක අපිට කෙම්බිමක් ලැබිච්චා. ක්ෂේම භූමිය. ඒකේ වතුර කියනවනම් අපි ගිහිල්ලා හොඳට වතුර උතුරන ශ්‍රී ලංකාව කලයක් වගේ භාජනයක් වගේ කරන එක එක වතුර කලයේ කලයේ තම වතුර භාජනයේ භාජන ගමනේ ඇඟට වක් කර ගන්නවා. අර කියන 10ෙහි පුදුම සාන්තියක් දැනෙන. ඒ වගේ තමයි මම වෛර නැත්තේක් වෙම්මා, වෛර නැත්තේක් වෙම්මා, වෛර නැත්තේක් වෙම්මා, වෛර නැත්තේක් වෙම්මා කියලා දිගට කියන කියන වෙලාවේ තමයි තමයි එක මිත්‍ර ස්වરૂපයක්, මෙලෙක් ස්වરૂපයක්, ආද භාවයක් දැනෙනවා නම් අන්න අපිට කියන්න පුළුවන් මෛත්‍රී සෑහෙන අල්ල වෙන ගැටයක් තියෙනවා. යම් විදියකට මෛත්‍රී භාවනා කරනකොට මේ විදියට පරිසර සකස් වෙලා විනාඩි 5ක් 10ක් පුදුමාකාර ඇඟ ඇතුලේ තිබුණට මලකට කරලා ගිහිල්ලා මොකුන්දල් කරලා ගිහිල්ලා සුද්ධ වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් හොඳටම බඩු කපඩා කරලා දුන්න කාමරයක් පිච්ච කාමරයක් බඩු සීරම එළියට දාලා ජනෙන්දර ඔක්කොම ඇරලා හොඳ කටු ගාලා මම හතු කරපත්තු කරපුවාම ඒක අර තිබුණු අර මුස්පීන්ට නැතුව මකුළු දැල් කැඩලා සුද්ධ වෙනවා වගේ මේ සේරම යනවා. ඒ නරක ගති, හැපෙන ගති නිකන් දැනෙනවා නම් ඉස්සලාම Tamanටමයි තේරෙන්නේ. එහෙම නැත්නම් ස්වરૂපීයක් තවත් හොඳට රූපලාවන්‍යයෙන් ආඩ්‍ය කරලා ගත්තාම එයාගේ රූපේ තෙදගන්නේ කොහොමද? අන්‍යවගේ තමයි මෛත්‍රී කරනකොට මේ හිත දිලිහෙන්න ගන්නවා. තෙදගන්නේ ගන්නවා. හැමදේම මෙලෙක් වෙන්න පටන් ගන්නවා. හැමදේම සුන්දර වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි මෛත්‍රී කරනකොට ඇඟේන ක්‍රමයේ දැනෙන ක්‍රමය. ඒකේ පැත්තකට විපස්සනාවක් තමයි Tamanටම තේරෙනවා. Tamanට මෛත්‍රී කරගන්න එක මාත් එක්ක මම ජීවත් වෙන එක අනිවාර්යෙන් මම කියලා නැත්නම් කවුද මට කරන්නේ? කාටවත් ඒක කරන්නේ අන්නේ විදිහට කරනකොට Taman තුල කිරියලියක් ඉස්සීගෙන එනකොට වගේ උතුරු නොවිත දාන ගැටි දැනෙනවා. බැක්ටීරියක් ඉදගෙන එනකොට වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර ප්‍රීති සුඛ ගති මේක උතුරන කම්මයක් කියනවා සම්පූර්ණ මුටි උතුරලා කිරිවක් කරනවා වගේ තමන්ගේ ඇඟේ සම්පූර්ණ මෛත්‍ය මේ ඉතිරි පැතිරි යනකොට ඒ තමන්ට මේ ජීවිතයේ වැඩිම ආධ්‍යාත්මික වශයෙන් උදව් කරපු ආධ්‍යාත්මික ගුරුවරයා ඉපත් කරලා ස්ත්‍රියාවක් නම් ස්ත්‍රියාව ශීපත් කරන්න කියනවා. පුරුෂයෙක් නම් පුරුෂයෙක් ශීපත් කරන්න කියනවා. මොකද නැත්නම් මෙතන රාගේ වංචනික විදියට මායා කරන්න පුළුවන් නිසා. එහෙම කරලා ඒ ඇත්තට නැත්නම් ඒ ඇත්තට මේ වෙලාවේ මට වගේ සකතක් මට වගේ මෛත්‍රියක් මට වගේ මෙලෙකමක් ඇද්දෝ මට උගත් උදව් කරපු කෙනෙක් නමුත් ජීවිතේ මොකක්ද ප්‍රශ්නිකා මොනවාද බාධා කරන්නේ මගේ මේ උතුරන මෛත්‍රිය අදහසෙන් මෙලෙක අදහසෙන් මිත්‍රත්වයෙන් එතුමාට එතුමියට ගුරු පූජාවක් වේවා කිය ඒ උත්කලයා සිහිපත් කරලා Taman හොඳට මුදව කළ hina මුස්මෝනි මිත්‍යාධ්‍යාපක ප්‍රයත්න වාඩි වෙලා ඉන්න වගේ රූපයක් ඉතින් මවාගෙන මේ ගුරු පූජාව කරන්න ඕනේ ඒ මලේ ගුරුවරයා වෛරණක්තික් වේවා සෝසේ ආත්මේ පරිහරණය කරන්නේ වේවා කියනකොට අර Taman ළඟ තියෙන මෛත්‍රිය දෙගුණ තුන වෙලා යනවා නම් ඒ තමන්ගෙන් අනුන්ට දෙන එක සාර්ථකුණයි කියනවා. සමාජලාට එහෙම දෙනකොට අර තිබුණේකේ. ඒකද බහිනවනම් අඩු වෙනවනම් ආයෙත් තමන්ට අරන හොඳුවල තමන්ට මෛත්‍රී කරන්න කියනවා. උත්තරම ගන්න කියනවා. ඊට පස්සේ ආයෙත් පූජා කරන්න කියනවා ගුරුවරයෙකුට, ගුරුවරයාට. දෙතම තමන්ගේ ජීවිතේ උදව් කරපු ආධ්‍යාත්මික ගුරුවරයාට එතුමා හෝ එතුමියට මේක පූජාවක් වේවා. එතුමා හෝ එතුමිය වෛරමැත්තෙක් වේවා. සෝසී ආත්මය පරිහරණය කරන්න කියලා කියලා අන්න එතනදී තමයි කියන්නේ මේ එක සම්පූර්ණයෙන්ම අර්පණා සමාධියකට වට ගන්න පුළුවන් කියලා. ඒ නිසා එතනදී සාමාන්‍ය උපමාවක් විදිහට ගන්න ඉස්සලා Tamanට Taman සතෙක් විදිහට මෛත්‍රී තමයි මෛත්‍රියට අටුවාදාගෙන මහන්සලා දෙන අර්ථකථනය තමයි පරසත්තාන හිතාන භාව ලක්ෂණ මෙත්තා. සත්‍යා කෙරෙහි යටි හිත සුවගතිය තමයි මෛත්‍රී කියන්නේ. තමන් තමන් සතෙක් වශයෙන් යන ඉතින් තමන්ට දාගෙන බලන්න. දැන් මට පස්සේ හරියෝ ඒ ගුරුවරට දෙන්න පුළුවන්. නමුත් න්යායකදී මේ ඉන්න ආසන්නයේදී මට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි කිසිම දරක කරුවචනාංශයේ සමර්ථ මෛත්‍රී කිරීම කතා කරලා නැත. අවර්ණස කතා කරලා තියෙන්නේ නිතරම සීල සත්‍යන් ක්‍රියාවව මෛත්‍රියයි. එවැනි දෙයක් මිත්‍යානේ සංස මිත්‍යානේ සංස කන්නේ හිත උතුර නැති කියන. ඉතින් මේ ප්‍රශ්න කිව්වොත් දෙන්න උනේ මට අශීරු තත්ත්වයක් හරිදී මොකද මට මෛත්‍රී භාවනා කියලා දුන ගුරුන් වහන්සේලා දෙන්නම කියලා දුන්නේ තමයි මෛත්‍රී කියලා පටන් ගන්න. ඉතින් ඒක වැඩ කරපු නිසා මම හිතුවා මේකමයි එකම ක්‍රමය කියලා. නමුත් සූත්‍ර පිටකේ ඇල්ලු ඔයලා බලනකොට පේනවා තමයි තමයි චිකර ගන්න ගැතිය. ඉතින් මෙතන තියෙනවා ලොකු ආධුනිකයෙකුට අවශ්‍ය නැහැ මේ මූල ධර්ම ප්‍රශ්න අරගෙන ඔළුව නරක කරගන්න. නමුත් භෞතික භාවය ගැන කල්පනා කරනවා නම් ඇත්තටම හොඳ භාවනා පිළිවෙල හැකීමක් තියෙන දැනටම භාවිත මනසක් ඇති කෙනෙකුට නම් කෙලින්ම පුළුවන් සියලු සත්‍යයන් සූපත්ත්වය කියන. නමුත් බුද්ධ ආගමේ නොවන මෛත්‍රිය මේ ද්වේෂයේ විරුද්ධකාරය බව දන්නේ නැතුව නිතරම කටකෝල වැළඳින කෙනෙක් වගේ ජීවිතේ දුක් විඳින කෙනෙක්ට අනුකම්පාවෙන් කියලා දෙනකොට එයාට කියන්න අමාරුයි සියලු සත්‍යයන්ට මෛත්‍රී කරන්න. මොකද ඒ පුද්ගල දැනට ඉන්නේ දුකේ ඒ නිසා යාට කෙනෙකුට කියන්න තියෙන්නේ ඉස්ලාම තමන්ට මෛත්‍රී කරගෙන තමන් සුවපත් වෙලා අනුන්ට සුවය ලබා දෙන්න. අනේ ඒක විස්තර කරපු බටහිර ඒ මේ විද්‍යාටෙක් නැත්නම් ඉලිපිකන් කියලා කියනවා um, before becoming nobody you have to be somebody ඒ නිසා මම ළඟ ආත්මයක් නැහැ මට ඔකට මෛත්‍රී කරන්නේ මේක ආත්මවාදී වඩන දෙයක් කියලා අපිට තමයි මෛත්‍රී කිරීම වාද කරන්න ගත්තොත් හරියන්නේ නිසා මයිල කාර්යයක් තියෙනවා. ඒ ආත්මෙක එහෙට වෙලා තියෙන දැන් කනගාටුද මේ කෝපයටපත් වෙලා ඒක සුවපත් කරගෙන ඊට පස්සේ ඒක තුන විපස්සනා කළ ගැන ආත්මය බලන්න පුළුවන්. මෛත්‍රිය ඇත්ත වශයෙන්ම ආත්මය වටනවා. මෛත්‍රී භාවනා කියලා කියන්නේ අනාත්ම කතාවක් නෑ. නමුත් මේ වේදපත්‍ත්‍යාත්මය, කෝපයටපත්‍ත්‍යාත්මය විපස්සනාට යොමු කර ගන්න බැරි නිසා ඉස්සර කඩමාරු කරන්නයි මේ සමත මට්ටමේ මෛත්‍රී භාවනාව උගන්වන්නේ. ඉතින් ඒකට හරියට දෝජානන්සේ ආනිසංස දේශනා කළ තියෙන උන්වහන්සේ සඳහන් කළ තියෙනවා යම් තාක් මේ ලෝකේ බෞද්ධ හෝ හින්දු ආගමේ හොඳ දේ කිරුවොත් හොඳ නරක දේ කිරුවොත් නරක කියන කම්මා කම්මසලතා ඥාන සම්මාදිට්ඨිය කියනවානේ කල කල දේ බල බල දේ කියලා ඒක ගන්න ඕන මාර්ගමක කරන්න තියෙන ඕපටිකානික විඥානය කියලා කියන්නේ භව සම්පatti ලබාගෙන පින්චිනුනේ සියල්ලටම වැඩිය මෛත්‍රීකේ කෝණිය ප්‍රබලයි ප්‍රකටයි කියලා කියනවා. යෝගී කරන් කියන සෑම පින්කමකටම වැඩිය මෛත්‍රියේ ඒ පින්කම් වල කොට වික්ෂුණාතරට බුදුහාමුදුරුවෝ සඳහන් කළා කියනවා අච්චරා සංඝහත මත්තම් බික්කවේ මිත්තා චේතෝ විමුක්ති භාවේති සෝ අමෝඝං රට බිල්ලම් බුද්ධිය කියලා. යම් කිසි කෙනෙක් මහාන ජීවිතයේ එක දවසකට එක චිත්තක්ෂණය සියලු සත්‍යයන් කෙරෙහි හිතසුවපත් කරනවා. මේ රට්ටු දෙන දානෙට ණය නෑ කියලා කියනවා. රට්ටු දෙන පිළිගාතේ වරදන්නේ ණයකාරයෙක් කියන්නේ. එමුණ වුණොත් මෙවට ගවන්නේ. මිනිස්සු දෙන්නේ විශාල සීලයක් සිහිපත් කරලා විශාල මේ ගෞරවයෙන් ධර්ම කරනවත් ඒක තමයි මේ ගුණ නැත්තම් ඒ අනුන් ඒ වැනි ගුණ සුසිලෝසන් සඳහා වෙන දේ කාලා ඒ පාරේ වැඩ ගන්නවා වගේ තමයි. දිරවන්නේ නැහැ. ඒකවල කරන්නේ මෛත්‍රී භාවනාව කරලා එන්නේ ඒක උනන්දු කරන ගෞරවයෙන් සඳහන් කරලා තියෙනවා එක අසුරුසනක් ගන්න පමණක් හෝ යම් කෙනෙක් මෛත්‍රී කරනවා නම් රට්ටු දෙන පිළිපාතේ සුමයි නැහැ. ඒ තරම් මේ මෛත්‍රිය අවශ්‍යයි. ඉතින් මම මේ වෙලාවේ තෝර ගන්න හදන්නේ කොහොමද විපස්සනාවේ කියන මේ මෛත්‍රිය නැත්නම් මේ මාත්‍රා වෙන කෝපය නැතිකම කොච්චර උදව් කරනවද කියලා කියන්නේ. පිටිකමට මේකි සීලෙන් මේක තඩමාරු කරනවා. ද්වේෂය එහෙම නැත්නම් ව්‍යාපාදය නීවරණයක් වශයෙන් මෛත්‍රී භාවනාදී අපි සකස් කර ගන්නවා. මේ දෙකේම කෙරුවට ඉස්සරහදී අපිට හතර පහක් හම්බ වෙනවා. මේ එකකින් එකට විස්මාර වෙන වෙලාවයි. මේක සාමාන්‍යයෙන් ගැඹුරින් සල්කලා බලනවා නම් සංකත ධර්මවල ප්‍රධාන ලක්ෂණය තමයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිකස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන එක. සෑම සංස්කාර ධර්ම වලටම කොච්චර කෙල කෝටි ගණන් සංස්කාර තිබුණත් සෑම එකකම තමන්ට ස්වාධීන වූ ඇතිවීමක් තියෙනවා. තමන්ට ස්වාධීන වූ නිරෝධයක් නැතිවීමක් තියෙනවා. මෙන්න මේ දෙක මැද අපි ඇතයි කියලා තියෙනවයි කියලා ඉතරයි කියලා කිව්වට ඒක නිතරම වෙනස් වීමක් තියෙනවා. පිටස්ස ඇතයි කියලා හිතාගත්තට ඉස්තර සංඥාවේ නිත්‍ය සංඥාවක් ගත්තට හොඳට බැලුවොත් ස්පාහුවක් වෙනතෝ නිතරම වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. මෙන්න මේ සංස්කාරයගේ ඇතිදී පැත්ත විතරක් බලන එක තමයි පුතක් යන එක ගතිය. ඒ නැතිවීම බැලීම අපි අවමංගල්‍ය ලක්ෂණයක් විදිහට අසුබ ලක්ෂණයක් විදිහට නොබැලිය යුතු ලක්ෂණයක් විදිහට සමාජ ශිල්පයේ තුලින් බහකරලා තියෙනවා. ඒ නිසා අපි උපත්යේදී බර්ත්ඩේ පාටි දෙන. මරණයට ගියාම හරියට කරගන්න. උපත්යේදී මරණය කියන එක හිතන්නේ. අපිට මේ උපත් මොකද උපදිනව දෙන මේ සහතිකයක් තියෙන බර්ත් සර්ටිෆිකේට් එක ඒකමයි මම දාන්නේ. අර වෙන මොකක්ද නැහැ. ඒක දුන්නු ෂුවර් නෑ. කාටවත් කලකන්නේ නමුත් අපි කවදාකවත් මරණ සහතිකයට උත්පන්න සහතිකයට එක වගේ කලකන්නේ. මරණ සහතික හරීම කනගාටුවෙන් පාවිච්චි කරන උත්පන්න සහතිකෙන් නම් හරිය ආකාරයෙන් පාවිච්චි කරනවා. බුදුහාමුදුරුවෝ මේකට හින්ට් එකක් ගන්න වගේ තමයි එකම දවසේ ජීවත් වුණා එකම දවසේ පුතු වුණා එකම දවසේ පිරුණා පයස බුදුහාමුදුරුවෝ උනාට පාටි ගන්න බෑ පාටි ගන්නොත් පිරුණාට පාටි ගන්න බෑ දවස් දෙකකට වුණා නම් බෞද්ධයසුලාට පාටි ගන්න බුදුඥානදී පුදුමෙත් එක දවසේ බුදුනෙත් එක දවසේ පිරුණාට එක දවසේ නිසා වැඩි උඩ ගන්න ගියොත් අපේ කියන පද්ධතිය හේතුකම් නමුත් මෙන්න මේ විදිහට මේ තිතියාවේ අපි කියනවා කියලා හිතාගෙන ඉන්නේ හෙල්ලුම් කෑම කාය සංස්කාර වල සිද්ධ වෙනවා වචී සංස්කාර වල සිද්ධ වෙනවා මනෝ සංස්කාර වල රූප ස්කන්ධයේ සිද්ධ වෙනවා වේදනා ස්කන්ධයේ සිද්ධ වෙනවා සංඥා ස්කන්ධයේ සිද්ධ වෙනවා සංඛාර ස්කන්ධයේ සිද්ධ වෙනවා විඤ්ඤාණ ස්කන්ධයේ සිද්ධ වෙනවා මේ සෑම තැනකදීම මේ භවභවයේ නැත්නම් යස්සංකරේන තේන කෝපං කියන මේ දෙක අතරමැදදී කෝපය පහළ නොකරගත්තොත් නිවන අතර. මේක නොදැනියොත් අනිවාර්යයෙන්ම වෙන්නේ කෝපය පහළ වෙනවා. එහෙම නැත්නම් මේ භවය විභවය දෙකට මහරු වෙන තැන. එහෙම නැත්නම් මේ උපාදේ ඉඳලා මරණයට යන අතරමැදදී මේ වෙනස් වෙන සුළු තැනේදී කෝපය ඇති කරගන්න නැතුව ඒ කෝපේ ඉක්මවා ගන්න පුළුවන් නම් ජීවන ජීවිතේ එච්චරම වැඩයි. මේක අහුවෙන දැන් දෙක තුනක් කතා කරනකොට තේරෙයි. ඇයි බුදුරජාණන් වහන්සේ අපට මේ වගේ ආනාපානයක් වගේ ජීවිත අදාළ නැති සංසිද්ධියකි අපිට මේ උගන්වලා දෙන්න හදන්නේ කියලා. දැන් අපි දන්නවා මේ ලෝකේ ඔය සංනිවේදන මාධ්‍ය වලට හරියට උදව් වෙන්නේ මේ ලෝකෙන් ඈතට ගෙනිච්ච සැටලයිට් එකක්. ඒකට යවනදී අපහු වෙනකොට අපිට ෂෝට් වේව් වලින් ඕන තරම් කතා කරගන්න. මේ ලෝකේ තියෙන දැනුමින් කතා කරනවා මීඩියම් වේව් වලින් විතරයි යන්නේ බොහොම කිසි ළඟට විතර කතා කරනවා. ඒ වගේ මේ ජීවිතේ සම්බන්ධ දේවල් එකක් නෙවෙයි ආනාපාන එකක් ඈතක තියෙන එකක්. يعني ඈතට යපු හැඩ්ලයිට් එකක් වගේ. ඒක දිහා බලනකොට ඒකෙන් අපේ හැඩය ආයෙ පෙන්වෙනවා අපට. එකක් තමයි ආසස්වස්වාසේ ජීවිතේ කියන වැදගත්ම උතුම්ම එකම දේ කියලා. ගෞරවයෙන් ඇවිල්ලා පරියන්ක කියලා භාවනා කරන්න හදනකොට කැස්සක් කිලිස්සක් ආවත් තරහයි. දොරක් හයියෙන් ආවත් තරහයි. වේදනාවක් ආවත් තරහයි. සත්‍යයක් ආවත් තරහයි. ඒ මොකද අපි අර ආනාපාන විශේෂ අධ්‍යාකාරක දීපු නිසා. නමුත් මේකෙන් ඇත්තටම ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. මේ තරහා යන එක අල්ලලා දෙන්නේ මේ බුදුහාමුදුරන්ට ඕන වෙලා තියෙන්නේ. කොහොමඩක්වත් ආනාපාන කරන්නේ ඉස්සලා හිත ඒක හිතියා. ඒක තරහා කියන්නේ ආනපන කරන්න ඉස්සෙල්ලා දොරවල් හයියෙන් ගහුවා තරහින් නැහැ. ආනපන කරන්න ඉස්සෙල්ලා කොන්ද ගැක්කුන් තිබුණා තරහින් නැහැ. ආනපන දැම්මට පස්සේ මේ කොන්ද ගැක්කුම මේ ශබ්ද මේ වේදනාව එනොත් අපේ චරිතය මමයා කවුද කියලා එයාගේ පෙනේ බුම්බන වෙලාවක් එනවා. බලල මල්ලෙන් එළියට එනවා. ඉතින් කවදාක කවුරක්වත් හිතන්නේ නැහැ මේ භාවනා කරනකොට එන බාධාවෙන් තමයි මගේ රූපේ පේන්නේ, මගේ පිළිමිතුව පේන්නේ, මගේ රෝග නිర్ణය සිද්ධ වෙන්නේ කියලා. හැම කෙනාම අහන්නේ ඒ බාධා නැති කරගන්න හැටි. හිතවිලි මේක නැතර කරගන්න හැටි. ශබ්දේ මේක නැතර කරගන්න හැටි. වේදනාව මේක නැතර කරගන්න හැටි. ඒගොල්ලෝ කියනවා භාවනා කරන්න කියන කවදාකවත් නැති විදිහට මම දැන් ශබ්ද වේදනායි කියනවා මාන බල වේද වැඩි වෙනවා. මාන බලවේග නෙවෙයි මෙච්චර මේ හැංගිලා සුණදී මතු කර ගන්නයි අලවංගුවක් වගේ ආනපන පාවිච්චි කරන්නේ. ආනපන කියන්නේ නිවන නෙවෙයි. ආනපන පාවිච්චි කරන්නේ දර්පණයක් විදියට. ඒ දර්පණේ මූල බලනකොට පේන්නේ මොකද්ද? මං හිතන ගතිය, වේදනාව වලට කිපෙන ගතිය, ශබ්ද වලට බාධා වෙන ගතිය මේක දැක්කට පස්සේ ආනපන තව දුරටම දිගටම යන්න ඉතින් අරවට අපි පිළියම්කම කරනවා. පිළියම්කම කරනකොට අනිත් පැත්ත වෙනවා. ආනාපානේ පරිණාමයටපත් වෙනවා. අපි කියමු ශබ්ද වෙනකොට ශබ්ද නැත්තනකට ගියා. වේදනාවකට සක්මන් කළා වාඩි වුණා. ඉතිවිදේනකට හොඳට සක්මන් කළා වාඩි වුණා. වන්නට අපි කියමු ආනාපානේ විනාඩි 5ක් 10ක් යන්න පුළුවන් කියලා. ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? ආනාපානේ හොඳට ගොරෝසුට ඇතුළේම පිටින් පිටින් තිබුණ එක. නැත්නම් වෙන විදිහට කියනවා නම් ආශ්වාසයේ ලක්ෂණ ප්‍රශ්වාසයේ ලක්ෂණ හොඳ වෙන් කළ පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ දක්වන ගියකන අන්තිමේ පෞද්ගලික ලක්ෂණ නිලීන වෙලා පොදු ලක්ෂණ මතුවෙනකොට අනිවාර්යයෙන්ම කෝපේ මතුවේ. ඒ කෝපය අපි මේ දන්න කෝපයක් විදිහට නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට අපි මොකද කරන්නේ? ඒ කෝපේ ඒ නුරුස්නා ගතිය, ඒ ඒකාකාරීකම, ඒ අසතන වෙන ගතිය නිසා එක්ක හිතවිලි හිතලා අපේ හිත කාර්ය බහුල කරගන්න. ඉතින් නින්දට වටලා අපේ හිත පණි. නමුත් මේ නින්දට වැටෙන්නේ නැතුව කෝප කරන්නේ නින්ද හිතවිලියට යන්නේ නැතුව මැදට යනවනම් අනිවාර්යයෙන්ම නීරස ගතියට මුහුණ දෙන්න. කොහේ නම් මම දැන් මොකද කරන්නේ කියලා. මේ තමයි ඉස්ලාම කෝපය, ඉස්ලාම නුරුස්නා ගතිය, ඉස්ලාම ඒකාකාරී ගතිය, ඉස්ලාම පාළු ගතිය මතුවෙන තැන. ඉතින් මෙතනින් ගොඩ යනවා කියන යෝග ජීවිතේ ඉතාම අමාරුයි. මොකද හේතුව අපි ඒ වෙනුවට විකල්ප හිරිව නම් වූ escapism. සත්‍යයෙන් පැන යෑම, මූණ නොදීම සංසාරේ පුරාවට කරනවා. නුස්නා දෙයක් දානකොට අපි හැරෙන්නට බුදිලා. එහෙම නැත්නම් අපරාධනගේ කාලේ මගේ චිකිනි කන් කරන මේලා රත්තා කියලා කියපරි හම්බ කරගන්න කියනත් ඒගොල්ලෝ මේ. රූප tattwak ගන්න මට ඒකත් නැහැ. මොකක්ද මේ කරන වැඩේ කියලා තමයි විවේචනය කරන හිතේ පහළ වෙනවා. කවදාකවත් හිතන්නේ නැහැ එකම දෙයක් දිහා දිගට බලන හිතුවොත් ඒකේ විපරිණාම ශක්තිය. චිතස්ස අඤ්ඤතත්තං කියන එකේ මම මෙතෙක් කල් මේ ආනාපානෙ මට දිගටම තිබුණයි කිව්වට බලාන හිතියොත් ආනපන එන්නේ වෙච්ච එක. ආනපන එන්නේ පරිණාමයටපත් වෙනවා. රූපාන්තරණයටපත් වෙනවා. ඉතින් ඒක දිහා බලගෙන ඉන්න බැරිකම අපට හොඳටම පේන්නේ මොකද්ද? අපි හයියෙන් එක හුස්ම ගන්න හදනවා. එහෙනම් නැගිටලා යනවා. එහෙනම් ඇස් දෙක ගන්නවා. අර තියෙන එක නිරුෂ්ණා ගතිය නැති ඉදිරියට යන්න අපේ හිත පුදුම දහම් ගැට ගන්නවා. සේරම තුන සක්කාය විච්‍යතුයි. සේරම තියෙන ආත්ම සංඥාව කියලා. ඉතින් කාටරි හිට වෙනවා මම මේ යන්න හදන්නේ ආනාපානිය කියන එක වාංගු කරගෙන අනිකුත් චක්ක ලකුණු දැනගෙන මේ ආනාපානිය වෙනස් වුණත් මේක වෙනස් වෙන බව නම් වූ අනිත්‍ය ලක්ෂණ දැක ගන්නයි. ඒක වෙනස් වෙන්නේ කොහොමදයි? එනදී මම වෙනස් වෙන්නේ නැතුව එහෙම නැත්නම් අනිකුත් විචල්්‍ය සාධකයන් හොල්ලන්න කරලා නැතුව මේ වෙනස් වීමම හරියට දඩයක් කාර්යයක් මේ සතාව දැපෙන තමා ගත්තා වගේ. ඒකන මේ ගිහි කනවට ගත්තා වගේ එහෙමම හෙල්ලෙන්න බැරි නැතුව ආනාපානේ පරිණාමය බලන්න යනවනම් අපිට තියෙන ඇතුලින් පහළ වෙන නුදුස්නා ගතිය. අපි පුරුදු කරලා නැහැ. අපිට ඇතුලින්ම තියෙන්නේ මේක මහමෝන් කරදරයක්ද මේ එකම දේ ඕක බල බල ඉන්න පුළුවන්ද ඒ වෙනුවට මට කවදද ආලෝකේ පාවෙන්නේ මට කවදද දීපජක් වුණානේ පාවෙන්නේ මට කවුරු දීප දෝත ඥානෙ බලන්න. මට කවුරු උඩින් යන්න පුළුවන්. ඉතින් අර ලස්සනට විරාකුල ප්‍රවාහයක් හැදිගෙන ඉන්නේ ඒක සම්පූර්ණ ආසුලකට. අර පැහැදිලි දියුල්පතට මඩ දාන. හිතෙන්නේ නෑ මේක මේ ආත්මය සාහෘද කර ගැනීම සඳහා. තමන්ගේම අර පුරුදු ගති පහල කර ගැනීම ගන්න උත්සාහයක් විදිහට පේන්නේ. ඒ නිසා මෙන්න මේ භව විභව දෙකේදී ගොරෝසු ආනාපානයේ සිට සියුම් ආනාපානයට යනකොට අතරමැද වෙන ද්වේෂය, නුරුස්නා ගතිය, ඒකට අනුගුර කිරීමට පහළ වෙනකොට මම කුමක් කළ යුතුද කියලා ලෑස්තිලා ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම කෝපය තමයි අපි වහලා ගන්න. මේ කෝපේ කෝපේ වශයෙන් ඉන්නේ. එයා පෙනී හිටින්නේ නීරසකම වශයෙන්. එයා පෙනී හිටින්නේ පහළුකම වශයෙන්. එයාට මේ ඉන්නේ ඒකාකාරීකම වශයෙන්, බයලෝන සුදුගතිය වශයෙන්, නොදන්න කම ගත්තේ, තනි වෙච්ච ගතිය, පාළු වෙච්ච ගතිය, රහින් කල්ුකලෝ වගේ ගතිය, කොටු වෙච්ච ගතියකට පත් මේ ඇත්තටම නිවනේ ලකුණු ටික. මත්තර ඉස්සරහට එන නිවනේ ලකුණු ටික තමයි තමන් සම්පූර්ණ විවේක ස්ථානයකට යන්න හදන්නේ අපි පුදුම බයයි නොදන්න දෙයකට. ලංකාවේ කියමනක් තියෙනවා නුගුරු ජීවිතයට වැඩිය පුරුදු කණවැන්දුම හොඳයි කියලා. කණවැන්දුම වෙලා තියෙන දීක කාලා තමයි. ඒ වුණාට ඔය කණවැන්දුම හොඳයි. ඒ වගේ මේ ආනාපානයේ දිගේම සියුම් ඒ ත්‍ත්වයට යනකොට මේ හිතේන ප්‍රතික්‍රියාව කවම කවදාක පොතකින් බලලා කියලා ගන්න බෑ. කවදාකවත් අනුන්ගේ එකක් කරලා බෑ. තමන්ම කරන්න ඕනේ කවමදාකවත් පළවෙනි වතාවට එනකොට හරි කියලා හිතන්නේ නැහැ. එක්කෙනෙක් හිතන්නේ. ඒකට 100 200ක් විශ්වාස හරියටම මේක වෙලා ගුරුවරයාට හරියටම කිව්වොත් ගුරුවරයා දුනු මිදිස් කරන මනුස්සයෙක් නම් කියලා දෙයි. ඌක තමයි භාවනා වැඩෙනවා කියන්නේ. ඒක නිසා පුළුවන් නම් කොන්දක් කියනනම් පෞෂත්වයක් කියනනම් ඌක ධ්‍යාන කෝපන කර. අනගරණ කර. ආනාපානියයි ඔය කියන එක බලා එතකොට යන්නේ අගේ ඉපෙතේ. එතකොට තමයි අපි පරිශෝධන කරන්නේ. මෙන්න මේ භව භවයේදී කුහපන කර සිටීම නම් බලවෙනතාවට කාමනේ. කාය සංස්කාර සංසිද්ධ වීමේදී අනිවාර්යයෙන්ම යෝගාවචර මේ කරා යන්නේ. ඇත්තටම මේක සතන් හැලහලන කතාව තමයි. ඒකට හැලෙන වෙලාව වගේ අපි රූප ලෝකේ ඉක්මවන්නයි හදන්නේ. කායානුපස්සන ඉක්මවන්නයි මේ හදාන්නේ. ආනන්දනේ ඉක්මවන්නයි මේ හදාන්නේ. අන්නේක යනකොට ප්‍රධාන වශයෙන්ම මේ කෝපය තමයි අපිව පරියන්කෙන් නැගිටවන්නේ. අපි මේ ගුරුවරු මාරු කරන්නේ. අපි භාවනා මධ්‍යස්ථාන වෙනස් කරන්නේ. අපිට මාරු කරන්නේ මොකද ආරම්භ ගන්න. ඒ නිසා සර්වඥාණන්ට වක්‍රෝක්තිය කියලා කියනවා මහන්නේ මේ දුක්ඛ සත්‍ය වැහින්නේ ඉරියව් මාරු කිරීම නිසා. දුක ඇති තරම්ම කොයි දාන සත්‍යයක්. නමුත් අපි කරන්නේ ඉරියව් මාරු කර කර පද මාරු කර කර ගුරු මාරු කර කර භාවනා කර මාරු කර කර එයා හොඳ නෑ මේක හරි නෑ කියලා හොදෝදමනේ ගානික තමයි කරන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් අපිට උදව් කරන්නේ මේ කෝපය තමයි. ඒ කෝපේ මතුවෙන්නේ නුරුස්නා ගතිය වගේ. අන්තිමට කොච්චරද කියලා ගුරු රැට් එකක් නුරුස්නා වෙනවා. ගෙදර ගෑණිත් එක්ක නුරුස්නා වෙනවා. බක්කන පිනවනත් එක්කත් දුස්නා. දන්නේ නැහැ කොහෙන්ද මේක එන්නේ කියලා. එන්නේ මොකද්ද? එකම දේ නැවත නැවතත් බලන ඉන්න කියනම ඒ දේ පරිණාමය දකින්ද අපේ හිතේ අකමැත්ත වෙනවා. අපිට ඕනේ නිතර වෙනස් වෙන්න කියලා. නිතරම උදේ කව කෑම දවල්ට බෑ. උදේට good morning කියන අන්දර good evening කියන. මාරු වල මාරු වෙන්නේ. අමිෂෝක් හොඳට මේ වැරැටිල එන්ටර්ටේන්මන්ට් එක තියෙනවා. අර කෙනෙකුට මාත් එකම දේ කෙරුවොත් තුහාම කියනවා හත් අවුරුද්දයි කරන්නේ. වැඩිම වුණොත් 77 දවසයි. ඇත්තම හත් දවසක් කියන්නේ. එකම දේ බලන්න කිව්වොත් මේන කෝපේ කෝපේ වශයෙන් දැනගෙන මේක නිසයි මම මෙතෙක් කල් මේ යකෙක් උනේ පරියන්ක දඬු වෙන්නේ ඉන්න බැරි වෙන්නේ රූප සත්ත්ව ගන්ධ රස වලට මාරු කරන්නේ මේකම දැනගෙන මගේ දුර්ලභම දැනගෙන හැකිතාක් දුරට මම මේ භව භවයන්හි මතුවෙන කෝපේ මම විචික්‍රමණය කරනවා මම මේක විනිවිද දකින්න ඕනේ තමයි කෝපේ එනකොට මේක කෝපේ වශයෙන් ගන්න කල්පනා කරන හිතියොත් ආනාපානිය වැඩි වේලාවක් ඉන්න පුළුවන් මේකදී තාම සියුම් තත්ත්වයන් වලට කාය සංස්කාර සංසිඳවන්න පුළුවන් සංසන අඩියට ගියාට පස්සේ තේරෙනවා අප හැදලා වැරදුනානේ අනේ අම්මේ මේ පැනපු පින්ම මෙතෙක් කන්නේ අපි මූණට වැලි ගහලා අස්දන්නුම් කරලා අපි නැවත නැවත පිටිවසට ගියේ එක දවසක මේ කාය සංස්කාර සංසිද්ධ වෙන නැත්නම් කාය මේ රූප ධර්ම ඉක්ම වීම එහෙම නැත්නම් තාදත්තක මේ කෙලි සම්මුති ඉක්මවල පරමාර්ථය දිහාට සුදුසුකම් ලැබීම විශාල වෙනසක්. හැබැයි ධර්ම නිවන් දැකලත් නෑ මොකක්වත් අම්බෙලා නෑ. තේරුම් අරගෙන දෙනවා එකම දිහා බොහෝ වෙලා බලනකොට පරිණාම වෙන එක නැත්නම් අනිත්‍ය ලක්ෂණය බුදුහාමුදුරගේ දෙයක් නෙවෙයි උඹේ දෙයක් නෙවෙයි ඒක න්‍යාය ධර්මයක්. ඒ අනිත්‍යතාවය ලෝකේ කියනවා අනිත්‍යතාවය පෙන්නන අනිත්‍ය ලක්ෂණයක් නැති අපි එක එකනට වෙනසක්. එක එක අනිත්‍ය දකින්න එක එක අනිත්‍ය ලක්ෂණ හැටියට. නමුත් මේ ඔක්කොම තුලින් දෙන්නම අනිත්‍යතාවයයි අනිත්‍යතාවය කියන්නේ විපරිණාම ගතිය. ආනාපානදියා බලනකොට ඒක වෙනස් වෙනවා. ඒක පරිණාමයකටපත් වෙනවා. ඒක රූපාන්තරණයකටපත් වෙනවා. අපි හිත මොනම තාලයකට කැමති නැහැ කියන්නේ. ඒ නිසා භාවනා කමටහන් සුද්ධ කරන්න ගියාම 100කට එක්කනේ. වා ආනාපාන ගැන කතා කරන්නේ. නලියයි බල්ලයි කතා තමයි. මට අරක වුණා මට මේක වුණා මට අරකයි මේක. ඉතින් හත්තරක් විතර හඳුන මොකද්ද බහම ඉන්නකො පොඩ්ඩක් සමහරවිට මම මේ කියනවා පොඩ්ඩක් කියනවා. ඉතින් සේරම අනම්මන අනම්මන කියලා අහගන්න වෙනවා මොකද්ද කර්මස්ථාන කියලා. මේ කර්මස්ථානේ හිතපු වෙලා හිතපු වෙලා ඉන්නේ ප්‍රශ්න තියෙන්නේ ඇහිහත් දැහැනලා මට අමාරු රූප ඇහිලා. ඒ හරි අමාරුවෙන් තමයි කියලා කමඨාන සුද්ධමන හතර දෙයක් යන්න ඕනේ මූල කර්මස්ථානට සාපේක්ෂව කතා කරන්න ගන්න. short to the point. ඉතින් විනාඩි 10 දුන්නට මදි. හරියට වෙලා මොකක්ද ගන්න ඕනේ බලනකොට වෙලා තියෙන්නේ නිකන් සොබණිගේ කතාව තමයි ගමේටේ කතාව ටිකක් විතරයි තියෙන්නේ. මේ ඉඳලා යනවා කැනඩාවේ ඉඳලා ලංකාවට යනවා කමඨාන සුද්ධ කරා. ඊට පස්සේ කියන කතාවල් අහන්න වහසන්න හිතෙනවා. කවදාක කමටහන් ගැන කතා කරන්නේ. කවදාක කමටහන් බලහිනකොට වෙන පරිණාමය කියන්න ගන්න. ඒක කියන්නේ යනකොටත් කමයි. නමුත් ඒකට අර පොඩ්ඩාරියෙකුට කිරිවි පිට වේකාට බත් කන්න පුරුදු කරනකොට අම්මලට নানা ප්‍රකම වලින් උගන්වන්නේ. ඒ කරුණාවේ මෛත්‍රියේ ඒ කියලා දෙන්න. එයා ගුරුවරයෙක් වෙන්න නම් අක්කෝදමාරෝග්‍ය හිතේ යත්වා දයාක්ෂමාදව ජනප්‍රියත්වම් නිර්ලෝභී දාතා දයශෝක මුක්තිය ප්‍රඥා ඒකා දස ලක්ෂණ කියලා කියනවා. ගුරුවරයා පළවෙනියෙන්ම අප්‍රෝධ කෙනෙක් වෙන්නේ. ඒ දඟලන පොඩි එකා එයා එනකොට උසස් ඉලියක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. මෙතෙන් ගියොත් නම් බබෙක් තමයි. මූල කර්මස්ථාන සාපේක්ෂව කතා කරන්නේ මොකද? ඒක බලන්නේ පාවිච්චි. ඒ මොකද හරි යට දෙන කුයක. ඒක නිසා සූදානමේ යන්නේක විතරයි එක මුත්‍රේ කියලා අපි ලොකු සංසේ ආනාපාන සතිපති කියලා කියනවා. ආනාපාන දිහා පරිණාමයට යනකොට ඌක තමයි මම බලන්න යන්නේ කියලා. ඒකම බලන්නේ හිතියොත් කොච්චර ආනාපාන වෙනස්කම් දකින්නද කියලා කියනවනම් කයි එන වේදනාවට මතක් කරගන්න බැරි වෙලා යනවා. පිටින් එන සද්ද නැහැ කියලා. හිතවිලි වෙන බවක් මතකත් නැති වෙනවා. ආනාපාන පරිණාමය දකිනවා. දැකලා විදිහටම ගියයි කියලා අනපනිහකට ගියාට පස්සේ ඒ රූප කර්මස්ථානේ නැත්නම් අපි කියන කාය සංස්කාරයන් කිරීමෙන් පස්සේ බුදුමාකාර ප්‍රීතිය කුසුකේ කුයි පවක මේ සතුට ගන්න විශේෂ මානපනික සූත්‍රයේ පසම්බය කාය සංකාරං අසදි ස්වාමීති චික්කති පසම්බය කාය සංකාරං පසදි ස්වාමීති චික්කති ඊළඟ මොකක්ද මේ ප්‍රීති පරිගණකේදී අසදි ස්වාමීති චික්කති කවම කවදාකවත් ප්‍රීතියකට එන්නේ නැහැ ආනාපානෙ කෙලවරට ය아가න්න බැරි කෙනා. හැබැයි මේ කෙලවරක් නෙවෙයි. ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී. වේදනා සංඥා දෙක ඉතින් දවල් හිර පෙන්වන්න පටන් ගන්නවා. ශබ්ද අස්සනවා, රූප පෙන්වනවා, කය නලියනවා, නිින්දේනක් දන්නේ නැහැ, ඇහැලා ඉන්නවද පුදුමාකාර තැනකට කියනවා. එතනින් පස්සට භාවනාව මනෝබුද්ධංගමයි මනෝසෙච්චයි මනෝමය. හැමදාම පරියන්කයක්. ඔය කායනපස්සන අපරස සාර්ථකුනේ නැත්තම්. ඔය දෙවෙනි කොටසට යන්න බෑ. නමුත් ආධුනිකයා මේක කරත්තර කරගන්න විනාඩි 45ක් විතර ගන්න. පරියන්කේක රිට්‍රීට් එකේ ඉන්න ගියාම දවස් 7-8ක් කෙරුවට පස්සේ තමයි හතරෙන් පයින් එක විනාඩි 5කින් මේක යන්න පුළුවන් තත්ත්වයකට එනවා. පුදුම විදිහට ඉඳ ගන්නකොටම කායන ප්‍රශ්නාව ආනාපාන සංසිඳිලා දැනෙන්නේ නැති මට්ටමට යනවා. ඊට පස්සේ මේ භාවනා විපස්සනා ඥාන වැඩෙන්න ගත්තට පස්සේ ওই නිබ්බිදා ඥානය කියන එක භය භංග දෙකේදී පුදුමාකාර බයක් ඇති වෙන්න පටන් ගන්නවා හිතට. ඒ විලාදී පේන්නේ උපාදේ පේන්නේ නැතුව. තිකියාගේ අන්න තත්වයකට යන්න පටන් ගන්නවා. අත්‍ය තියෙන කියන තැන භූමිකම්පාවල් වගේ. හැම තැනම පුපුරු ගන්නවා. ඔක්කොම කුඩු වෙලා වැටෙන්න පටන් ගන්නවා. ඊටු දෙකට කරක් ගැහුවා වගේ. අන්න ඒ වෙලාවේදී ඔය භංගේ සහ බය ඇති වෙන වෙලාවේදී පුදුමාකාර ආරසාවක් අවශ්‍ය වෙනවා ඒක කියලා. ඒක කියන විපස්සනා ඥානක මුලිකම තමයි. බලන්න දැන මෙන්න මේ ඇති වෙන ඒ බිය ඒ ඇතිකෙන එපා කරන ගතිය, ඒ ඇතිකෙන පාළු ගතිය, ඒ ඇතිකෙන තනිකම් ගතිය සියල්ලම තනි වශයෙන් කියනවා ද්වේෂය. දැන් මේ යෝගාවචරය උත්සාහ කරන්නේ මොකද්ද? මේ මතුවෙන බය ගතිය, තනි ගතිය, පාළු ගතිය, ඒකාකාරී ගතිය, අසරණ ගතිය සියල්ලම ද්වේෂෙන් තොරව බලන්න. ද්වේෂෙන් තොර වෙච්ච ගමන් ඒක ඥානයක් වඩපත් වෙනවා. එතකොට නිබ්බිදා ඥාන බවටපත් වෙනවා. ඉතින් මනුස්සයෙක් මැරෙන්න ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ දේ ඔක්කොම අනාගතයි. ඒ ශරීරයේ කඩලා බිඳලා වැට කර දාන වේදනාව කියන්නේ මට උග්‍ර සත්‍යයක කියනවා. සංඥාව කිව්වහම මම ගෑනද පිළිමිද මොකද්ද කියලා බලන්න බැරි තරම් කියනවා. හිතන කියන දේවල් වල කිසිසේත්ම මනාපිෂ්ඨ වෙන්නේ නැති බව තේරෙනවා. විඥානය කියන්නේ තන්නේ කර බඳගෙන වද දෙන වදකීක් බව, මායාකාරී බව තේරෙනකොට මේකෙත් නඩුවට අල්ලපු සෑම පෙරකටෝරුවෙක්ම බුරු කාර්යයක් බව තේරෙනවා. එදාගෙන නඩුව දිනුවත් එකයි පරාදක්ට. අන්න එතනදී මේ ඇති වෙන මේ අසමගතයේ තනිගතිය පාළුගතියේදී බය පදනම කියන එක තමයි පු탁ජන ස්වභාවය. අපි යන්නේ මොකටද? අන්නේම බයක් අපිට මතුවෙනවා. ඒ මතුවෙන වෙලාවේදී බය බය වශයෙන් මෙනෙහි කළා, කෝපේ කෝපේ බය මෙනෙහි කළා. මේ පරිණාම අවස්ථාවක් තියෙන්නේ අන්තරබඳ අවස්ථාව කියන්නේ මේකකින් නොසැලී මගේ කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා හරහා යනවනම් ඒ පුද්ගලයා තමයි මේ කියන්නේ යස්සංකරතෝන දසන්තිකෝපා ඉති බවා බවං වේතිවන්තු මෙන්න මේ දුෂ්කර අමාරු අවස්ථාවේදී මේ කඹේ අදිනා වගේ කඹේ මැදට ගියාම හරියට කඹේ තිබුල් වෙනවා මොනම දෙයක්වත් නැහැ අරසාවට වැටුනොත් ඇතිනේ අන්තිම අගාරයට ඒ වෙලාවේදී හරියට කඹයකට මිනිසෙක් වගේ ශ්‍රද්ධාව තමන්ගම ශ්‍රද්ධාව ඉදිරිපත් කරන තමන්ගම වීර්යය ඉදිරිපත් කරන තමන්ගම සතිය ඉදිරිපත් කරන සමාධි ප්‍රඥා ඉදිරිපත් කරගෙන ඒක යහපතට යනකොට තමයි මේ සර්වඥාසි කියන්නේ ඔය වැඩේට මට උදව් කරන්න බෑ කියලා. ඉතින් අපි හිතනවා නම් වෙන කාමයේ සුභාදීන් තන කාර්ය සුවාදයක් මේ උදව් වෙයි කියලා ඒක තනි කර හිණයක් විතරයි. එදින්ද කන්නේ කරන ගමන් දැනගන්න ඕනේ කිසියම් දෙයකට බය වුණොත් ඒක ක්ලේශස් වඩපත් වෙනවා ලෙඩක් වඩපත් වෙනවා කෙලෙසට කියන නමක් තමයි බය. මට පුළුවන් මං ගෙනාවු ධර්මතා අනුව මේක අනිවාර්යයෙන්ම ද්වේෂපදන මේක මං අපවැරෙන පු탁ජන භූමියද මට මේක ප්‍රේම කරන්න පුළුවන් වෙන්න. මේ තනි ගතියද මේ පාළි ගතියද මේ ඒකාකාර ගතියද මේ නිරත ගතියද අසරණ ගතියට නිකන් මං රැහෙන් තල්ලු වුණා මම සමාජයේ මාව කොන් කෙරුවා අනේ ඒක හොඳයි කියලා. ඒතර පිටින් කෙනෙක් මේක විස්තර කරනවා කියලා කියනවා ඒ වෙලාවේදී පේන අපි හැම පැත්තෙම හිර කෙරුවා. කිසිදයක් හිතන්නත් බෑ හිතක් හිර කියලා. හැම තැනම බයයි අනිශ්චිතයි අසරණයි අසාධාරණයි එල්ලෙන්න වැඩක් නැතුව වගේ. නමුත් මේ ටික තියෙන්නේ විශාල ඉඩපාඩුවක. ඒක තමයි නිවන කියන්නේ. ඇතුළත පේන්නේ හිර වෙලා වගේ පිටරයක් අට්ටා වගේ නම් පිටරේ තියෙන්නේ අසීමිත විවේක ස්ථානයකට. ඒකයි මේ පාළුකේ දැන්. මෙන්න මේ පාළුවේ තමයි වෙනස් වෙන්නේ නැති ගතිය. දුකක් දෙන්නේ නැති ගතිය. ආත්මයක් නැති ගතිය. අන්න ඒක ඒ විදිහට දකින්න නම් ද්වේෂයෙන් හිත මායාවෙන් දෙන්න බෑ. ඒක ඉස්සෙල්ලා ඇත්තටම අර ආනපාන නැති වෙනකොට පොඩිවට පුරුදු කරලා ගෙනියනවා. ඒකමයි බරපතල විදියට ඇවිල්ලා මගේ කය කියන්නේ කිදේවා මරණය කියන්නේ ජීවිතය කියන්නේ කිදේවා මම මෙච්චර කල් සංසාර කෑවා ඇති. අද මම මේ ගහකට යනවා කියලා කියොත් එදාට තේරෙනවා කිසිම කිසිම හවුහරණක් මේකට නැහැ. තන්නේ ක්‍රම මේ දුක ඇති කරේ මම නම් මම ගෙවක් කරන්නේ. අනේ එදාට තමයි තමයි තේරෙන පටන් අරගන්නේ අපි පිටින් සර බලකාරී දෙයයන් ආසේ වේවා. වෙන කවුරු හරි වේවා. අදහන තාක්කල් මේකයි තුච්චයි වහල. බයයි බැලෙන එකම කරන්නේ. තමන්ගේ දේ තමන් අත්දැක ගමන් තේරෙනවා ඕනේ කපණයක් පුළුවන්. ඒක නිසා සඳහන් කරලා තියෙනවා තම ළඟ තියෙන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ඕන නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව පටවේ. මේ කය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳ තියෙන අපේක්ෂා තේරුම් ගන්න. ඒක මොකක් හරි දුනොත් ඒක අනිවාර්යයෙන්ම මේ ආශාවට මේ කෝපයට හේතුයි. ඒකයි අපිට බැරි වෙන්නේ නිසා සියල්ලම බාහකට බලන්න. කියන්නේ අභිනිෂ්ක්‍මණය එහෙම නැත්නම් ත්‍යාගය එහෙම නැත්නම් දානය අන්තිම කෙලවර තමයි අපිට මේ බයක් ඇති වෙන්නේ ලේසයක් හරි ආත්ම සංඥාව තියෙනවා. ලේසයක් හරි සක්කාය විච්ඡේ තියෙනවා නම් බය ඇති වෙනවා. ඒ බය තමයි කෝපයක් විදිහට පෙනෙන්නේ. නිසා මේ තදමාරු අවස්ථාවේදී මතුවෙන පුළුවන් මේ කෝපය මගහරවන්න පුළුවන් එකම ක්‍රමේ ලෑස්තිලා යන්නේ තමයි. මම යන්නේ ඒකටයි මේක එනවා ෂුවරකට වෙනවා අපිරාකට සිනාමස මුන්නේ. මේ කෝපයට මුහුණ දෙන්න නම් එදිනෙදා ජීවිතය අපිට බයින ගන්න දු වෛර කරන කෙනාට මෛත්‍රී කරන්න ඉගෙන ගන්න. සාධාන්න සාධාන්න කතා කරන්න යන්න එපා. පින්පව් හොයන්න යන්න එපා. යුතුයයි කියන්නේ යන්නේ බාමට බැරි දෙකට මෛත්‍රී කරන්න කියලා බලන්න. එතකොට අර හරස් ප්‍රශ්න අහන්න නැතුව යටත් වෙන්න කියන. අර නිබ්බිදා වෙනකොට අර කතනිකම එනකොට අපිට කියන්න පුළුවන් මේකට එකම දෙයයි කරන්න දෙන්නේ මේකට ලෑස්තිලා යන්න ඕන. මේක ලොකු සුභාසින්දනයක් කියලා බාරගත්ත දවසේ අපිට තේරෙන පටන් ගන්නවා මේක නිකන් සම්බඩ පහස්සකේ ලංකාවේ ඒ මීදුම් අතර වාහනයක් එනවා. ඒ මීදුම ආවට පස්සේ යහකට පේන්නේ. ඉතින් දන්නේ මිනිස්සු ආරකණක් කරගෙන ඉන්නවා මිනිසු බිවර වෙනකම්. කච්චාකට. ඉතින් මේ හතත් යන්න බෑ. හැබැයි ජීවිත හැප්පෙන දෙයක් නෑ. අඩි පහක් කරන්න පුළුවන් මේ පායනෝ තව අඩි පහක් කරන්න පුළුවන් ඒ කියන්නේ තව පහක් කරන්න පුළුවන් ඒ අඩු ස්පීඩ් එක යනකොට මොරේ කියලා. නතරම හිතුවොත් හැමදාම නතරකම තමයි. සංසාරෙ මෙතෙක් කල් අපි කිව්වේ මේ මිනිසුන් ඉවරන්කම් බලන්නේ. මොකද යන්න ඉස්සරහට හැප්පෙන්නේ මොකක්ද? බලාපොරොත්තු කසින ආශංකරාවක් යනවා වගේ මේ කෝපය තමයි අපිට විශාල මුර්ගයේ විශාල මකරේ විශාල දලන්තයක් මවල තියෙන බයක් ඇති කරනවා ඒක ආත්ම සංඥාවේ ලැබෙන හැබෑනේ ඉන්න ඔය කොච්චර කෙරුවක්වත් මේ පණ තියෙන පාය මේ කැලිරි ඔක්කොම ඉතුරු වෙලා තියෙන බයෙන් තමයි අපි බලන හේත භාවනා කරමු කියලා කසපස් දැන් යම් කිසි කෙනෙකුට අන්නේ වැනි ගැඹුරු තීරණාත්මක දෙක අතර මැදි අවස්ථාවේදී හැකියාවක් තියෙනවා නම් මේ පාළුවම තමයි මේ ද්වේෂ විදියට වංචා කරන්නේ ලැහැත්ති වෙලා ගිහිල්ලා ඒ දක්විලිසාගෙන එනකොට ඉස්සරහට යන්න ඔය යකාවේ කියන තරම්ම කල්පාට නැහැ එදාට බුදුහාමුදුරුවෝ මේ ගැඹුරු බණ කියලා කියන දේවල් සූත්‍ර කියනකොට හොඳට තේරෙනවා උන්වහන්සේ කියන දේවල් මේ භව කන්නාවෙන් කාමාසාවෙන් යුක්තෝ කියනකොට ඒක තේරෙන්නේ නැහැ කියලා ගැමක් තියෙනවා හරියට මේක විනිවිදලා කියනකොට මේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා දේශනා කරපු ධර්ම කහ කෑල්ල දෙකට කැඩුවා වගේ. සම්පූර්ණ සතිය. එහෙනම් සම්පූර්ණ ආත්ම සංඥාව දුරු කරා. සම්පූර්ණ සක්කාය විදිත දුරු කරා. දුරු කරලා මුළු හදින් 100% කියලා කරනකොට සරත් මුල ජේතවනාරාම බුදුහාමුදුරුවෝ ඉන්නකොට වගේ මේ සූත්‍ර මාර්ගය අපේ සංවේදනය වෙනවා. සූත්‍ර කියලා කියන වචන ටිකේ නෙවෙයි අපි මෙතෙක්ම කරගෙන කරගෙන ගිය වැඩි ඊගාවට එන අභි අභියෝගේ ඊගාවට එන කඩයිමේදී පැහැදිලි වෙන ලෑස්තිලා ගිහිල්ලා ඒ කෝප ස්වරූප මුරුස්න ස්වරූපේනවා අන්නේ කෝප ස්වරූපෙට මෛත්‍රී කර කර ඉන්න දෙපා ඒක මෛත්‍රී කරන්නේ සමතමත් මේ මෛත්‍රී කරන කෙලින්ම මොන දීලා ප්‍රතික්‍රියා නොකර මොනක්වත් නොකර ඉන්න පුළුවන් තත්ත්ව බැලුවොත් මේකමක් අස්සේ යනවා වගේ යන්න පුළුවන්. ඒ නිසා මෙතෙන් ගිය කෙනයි නොගිය කෙනයි අතර ධර්මයේ දිහාට දක්වන ආකාරය, රාජ්‍යයක් දිහාට දක්වන ආකාරය, ද්වේෂයක් දිහාට දක්වන ආකාරය, සමාජ විද්‍යාවට දක්වන ආකාරය, දේශපාලනයේ ආර්ථිකයේ සම්පූර්ණම වෙනස්. ඉතින් අපි සම්පූර්ණ වෙලාවට මෙහෙම ආකල්පයකට මුහුණ දෙන්නෙවත් නෑ සම්පූර්ණ මුළු ජීවිතේම කාමසුඛ අලුකාමයේ වට අත කරනවා. එහෙම නැත්නම් අත්ති කියලා මතාන යෝගචාර කරනවා. මේ දෙක මැදින් යන මනුෂ්‍යයෙකු විතරයි. මධ්‍යස්ථාරණක් ඇති කරගෙන ඒකේ රූප ආකාරය නැත්නම් කාය සංස්කාර ගෙවම් කරලා ඔය චිත්ත සංස්කාර දිහාවට ගිහිල්ලා යනකොට සම්පූර්ණ කහකුත්තම කරගෙන අනල නැවත අටක් වෙනවා. නිතර නිතර ආනන්ද කොට ගන්නවා. අනහනාද කියනවා අනහනාද අපි එක්ක එක්ක හරි අවබෝධය හඳුනා ගන්න කියොත් එහෙරෙනවා. ඊගාවෙන එක තීනිකට වැඩි හොඳයි. ඊගාවෙන එක තීනිකට වැඩි හොඳයි කියලා කියොත් හැලෙන්නෙම අපේ රුචි අරුචිකම් දෙක තමයි. හැලෙන්නෙම අපි පෞෂත්වයට. ඉතින් මේවැනි ඔය නිබ්බිදා වගේ ඥානයක් පහළ වෙලා හරහනොලියොත් ඒ පුද්ගලගේ පෞෂත්වයේ කවදාකවත් වෙනසක් වෙන්නේ නැහැ වෙනවා නම් වෙන්නේ පිට පොත් විතරයි. මේක හරහා ගියාට පස්සේ ඒ මනුෂ්‍යයා ලෝකයේ කියන දේවල් વિશે හොඳ නරක વિશે හරි වැරදි විශේෂයෙන් සම්පූර්ණ වෙනස් කරන එක බලන්න. කතාව අගතිකට වැටෙන්නේ බය නිසා. අගතිකට වැටෙන්නේ ආශාව නිසා. ඒ කියන හතරදෙක මොකක්වත් නෑ ඉන්න දේ හොඳට හරහා යන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ තමයි අපේ මොලේ තියෙන ඒ හැම සම්බන්ධතාවයක්ම වැඩ කරන්න පටන් ගන්නවා. නැත්නම් අපි බොහෝ විට මේ කෝපයෙන් මේ නුරුස්නා දේව කියන බය. මේ දන්න හැව මේ අපි ළඟ තියෙන මේ හව හලන්න කියන කම්මැලිකම නිසා අපහසු මේ මේ පරණ කියන කුණු කන්දරේ තියෙන ආශාව නිසා අර අලුතෙන් එන එකට අපි නොදන්නා දේට වෛර කරගෙන ජීවත් වෙන නිසා මේ කෝපය ඥානයේ හේවණලක් විදිහට ගන්න. මතුවෙන්නේ කෝප ස්වරූපේ. නුරුස්නා ස්වරූපේ ඒකාකාරී ගතිය, තනි ගතිය, පාඩු ගතිය, රහින් අල්ලු කෙරුවා කියන ගතිය කොම්ුණා වගේ කියන ගැතිය මේක විශාල වටිනාකමක් තියෙනවා. විශාල වටිනාකමක් තියෙනවා. ඒක මග ආරවන තාක් කල් අපි නැවත ආයෙ වැටෙන්නේ ආයෙ කාම ලෝකෙටමයි ආයෙ කාම අපේම රුචර්ජකම් වලට. ඒක හරහාලිය දවසේ සම්පූර්ණ අවුචින්ක. ඉතින් ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ විදියට යස්සන්තරේ රසන්තරතෝන සංකීකෝපා. මේ අන්තර්මධ්‍ය අවස්ථාවේදී යම් කිසි කෙනෙකුට කෝප කරන්නේ නැතුව ඉති භවා භවමිති පීචිකන්තෝ මේ තදමාරුවේදී වැටෙන්නේ නැතුව බැක්කම් ගන්න නැතුව කෙලින්ම ඉදිරියට යන්න සංවේදන ධර්ම දුරු කරනවා කියන එක තමයි. ඒක දාහනේ මාර්ගෙමත් අපි කරනවා, සීලේ මාර්ගෙමත් කරනවා, සමථෙත් කරනවා මේ විපස්සනාවේදී තමයි සම්පූර්ණ පන්නරේ හිටින්නේ. ඒ මොකද එතෙන්දි විතරමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන අපි දක්තු කරන්නේ. අපිට තට්ටු කරන්නේ ඒගොල්ලෝ ඒ වෙලාවෙදි තමයි. අන්නේ වෙලාවෙදී පිටිපස්ස බලන්න නැතුව. කවුද පිටිපස්සෙන් එන්නේ කවුද ආසාද කියන තුරු ඉදිරිම බලාගෙන ඒ කෝපේ හරහා ගිය එකම ක්‍රමයේ තියෙන ලැබසලන විතරයි. මේ දවසේ තේරෙනවා දුහාමුදුන් කියන කුසලම තාක්ෂණය. කොච්චර ඇටකීක කොච්චර කලින් හිටියත් අපේ පෞරුෂත්වය වෙනස් කරන්න පුළුවන් උන්වහන්සේට ධර්මය අනුව කටයුතු කරනවා. ඉතින් ඒකට ඉස්ලාම ගොඩාක් මේ අවස්ථාව ලැබිලා මග ආවා. ගොඩාක් පැනපැන යනවා. කර්ම ගෙවෙන කෙනා. වෙලාව වෙලාවේ තමයි දැන් ඇති. ඇති කියන්නේ ඇති. අද මම මේක හරහා යනවා කියවට පස්සේ යහපත් යන මනුස්සයා මේ පටන් ගන්න එක නෙවෙයි. සම්පූර්ණ හැදිච්ච මනුස්සයෙක් යහපත් වෙනවා. දැන් මේ වෙලා වෙලා වෙලා වෙලා මේක ආශේවනය කරලා, අසුරු කරලා, භාවිතා කරලා දැන දැන ගිහිල්ලා බහුලීකృత කරනවා. ඕනේ දෙන්න ප්‍රශ්නයක් මතුවෙනකොට කිසිම දෙයකට පස්සයක් ගන්න නැතුව ප්‍රශ්න සම්පූර්ණයෙන්ම මුලමඳාක බයිමින් කියන අපිට තේරෙනවා මේකේ භාවනාදී ආනාපාන විතර කඩාල වෙන දෙයක් නෙවෙයි ඕනම සමාජ සිද්ධියකදී ඕනම ඉදිරියට වැඩවලකදී ගන්න පුළුවන් දෙයක් කියලා දැක්කට පස්සේ තමයි අපි ඔය පළවෙනි සංකෝධන ධර්ම තුන කැඩීම නැත්නම් අක්ඛායි දිට්ඨිය කැඩීම සීලබ්බත කියන බොරුවට කියන අනවශ්‍ය දේවල් පැත්තක දාලා විචිකිච්ඡාව ගැන තමන් කෙරෙන රැක උපදවන රැකිය පැත්තකට දාලා මේ නාදයට නිතරම අපි ළඟ තියෙන ඒ උපේක්ෂාවත් ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා මෙතන ඉන්නේ කෙනෙක් මම හිතන්නේ මේ කියන දේවල් අත්දකපු නැතිවත් වෙන්නයි කියන. උගලෙන් කියන තේකර බලන්න. මේකද කරන්න ඕනේ මේකද දෙන්න ඕනේ කියලා දැනෙන කියලා තියෙන එකයි තියෙන්නේ. තව බීජෝ මුණ දෙන්න ඕනේ. ඒකයි සර්වඥාන්සේ මේ ඈතකින්ද අපිට මේ ධර්ම කොටාවි කියලා කියලා තියෙන නිසා දවසක කර්ම වෙච්චාම අපේ දවසක අපේ ඉන්ද්‍රිය ධර්මකින් මතුවෙච්චාම කිසිසක ඇතුලේ ඉඳගෙන පිටරේ අතු කඩාගෙන ඉඳින්න වගේ අර කියන බයිගතිය කාපාවගතිය තනිකරගතිය කොහොම තුනී එළියක් කොටන්නේ කඩලා බාගලාගේ තේරුම් පටන් ගන්නවා අපි එළි වෙන්නේ විශාල හිස්කරකට කියලා. ඒක තමයි ඒ නිබ්බිදාවෙන් හම් වෙන ඒ සියලු සංස්කාරයන් කෙරෙහි ඇති උපේක්ෂාව එහෙම නැත්නම් පටිවිපස්සනා වශයෙන් හිත කෙලෙස් කරන හිත විඥාණය විපස්සනාට ලක් වෙන්න පටන් අරගන්න ඊට පස්සේ තමයි එතකම්ම යන්නේ විඥාණය විසින් පෙන්නන මායා ලෝකේ තමයි. ඒ කඩවුවට පස්සේ මැජික් කාර්යය පිටිපස්සෙන් ඉඳලා මැජික් එක බැලුවා වගේ එයාගේ අස්තන්තුන් එක අහුණාට පස්සේ මැජික් එකක් ඇතුළේ.